අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ 90 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව. අද සම්මත වර්ෂයෙන් අපේ මාර්තු මාසේ 9 වෙනිදා සියලුම දෙනා මේ ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පවත්වනවා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආඋසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන අනඤ්ඤං පටිචරති බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අපච්ඡංච පාතු කරෝති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ වැඩමුළුවට සම්බන්ධ වෙන පැරණි අය දන්න පරිදි අපි නැත්නම් අලුත් අය දැනගත යුතු පරිදි අපි හැමදාම මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවකට මුඩු දීලා සම්බන්ධ වෙලා ගත කරන වෙලාවේ දවසේ එක්තරා වැදගත් අංකයක් විදිහට ධර්ම දේශනාවක් සම්බන්ධ කර ගන්නවා. ඒක චාරිත්‍රයක්, පැරණි චාරිත්‍රයක්, ඒ වගේම ਸਰුවචන්නාංශයේ විසින් පනවන ලද්දක්. ඒකට සුත අනුග්‍රහිතය කියලා පොතේ සඳහන් වෙන්නේ. අපි අසුවිරු ඥාන, බෞසුත ඥාන, පොතේ දැනුම නැත්තම් අපි මේ වචනෙන් කියන ත්‍රිපිටක දැනුම වැඩිකරනද බණ භාවනා කරන ගමන් අපි ධර්ම දේශනාවක් අහනවා. ඉතින් මේකට කියන්නේ සුතානුග්‍රහිතේ කියලා ධර්ම දේශනාවකට අපි ගෞරවයෙන් සදී පැහැදී අහුම්කම් දෙනවා. ඉතින් සුතානුග්‍රහිතයට කලින් අපි සීලේක පිටලා සීලානුග්‍රහිතය කරනවා. ඒක අපි හිත අලුත් කරගන්නවා. මේ ධර්ම දේශනාවට අහුම්කම් දීමෙන් අපේ දැනුම මේ කරගෙන යන වැඩේට ප්‍රායෝගික අත්දලක් වශයෙන් දැනුම උපදෙස් පන්ති අලුත් දෙය කරගන්න. ඒ සාකච්ඡානුග්‍රහිතේ ධර්ම සාකච්ඡාවලදී අපිට මතුවෙන සැක සංකාතයන් ග්‍රන්ථි ස්ථාන සැකමුසුතෙන් ප්‍රශ්න කරලා සාකච්ඡාවක් මාර්ගයෙන් අපි අයින් කර ගන්නවා මේ ආකාරයෙන් අපි විවිධ විදියට හිත තෙදගත්ව ගන්නවා අපි මේ කරන වැඩේට එල්ලයක් ලබා ගන්න. එහෙම පරිසරය වපසරිය සූදානම් කරන්නේ නැතුව අමාරුයි හිතේ සමාධියක් ගන්න. අමාරුයි හිතට සමතයක් ඇති කරන්න. ඉතින් ඒ විදිහට සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් හිත තෙද ගන්නවලා ආඩ්‍ය කරලා තමයි අපි මේ ආසනයක වාඩි වෙලා මේ භාවනා ශක්තියක් සමාධියක් ඇති කරන්න උත්සාහ කරන්නේ එතකොට තමයි අපට ඒ නිසි සමාධිය ඇති වුණාට පස්සේ විපස්සනා කිරීමක් නැත්නම් ඇති හැටිය දැකීමක් එනතන් අපි සාමාන්‍ය වචනෙන් කියන විදිහට බෞද්ධයන් පාවිච්චි කරන විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය දැක ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ලකුණු අපි ළඟ දැනට අනිකුත් බොහෝ ජනතාවට වැඩිය තියෙනව වෙන්න පුළුවන්. නමුත් භාවනාවකට වැඩමුළුවකට මුළු දුන්නාට පස්සේ අපි වුණා හැමදාම මේ වැඩ කරන පිහියක් ගගා මුවත් කර කර පාවිච්චි කරනවා වගේ සීල ගැන නිතර ආවර්ජනය කරන්න ඕනේ. ඒ වගේම සුතය අපිට තියෙන දැනුම ඒ භාවනාවට ගැළපෙන විදිහට නිතර යොමු කරව ගන්න ඕනේ. සාකච්ඡාවෙන් හරියට කමඨාන සුද්ධ කර ගන්න ඕනේ. ඒ වගේම සමතේදී විපස්සනාවේදී අපි අපේ පාටු මාවතට අපේ නිවැරදි මාවතට හිත නිතරම යොමු කරව ගන්න ඕනේ. ඒ මොකද සමත භාවනාවට ඉඳගත්තර පස්සේ විපස්සනා භාවනාවට ඉඳගත්තර පස්සේ අපිට උපදෙස් දෙන්න කවුරක්වත් නැහැ. මේ අහන ටික තමයි මේ සාකච්ඡා කරන ටික තමයි අපිට ගුරු ගුරුවරෙක් වෙන්නේ. ඒ වගේම මේ සීලය තමයි අපිට ආඩ්‍ය ගතියක් තෙදක් ඇති වෙන්නේ. නිසා අපි නිතරම ඒ සීලය, සුතය, සාකච්ඡාව අලුත් විදියා කරමින් කරමින් නැවත නැවත භාවනා කරමින් තමයි අරමුණක එල්ලේ ඒකෝදි භාවය ඇති කරගන්න. ඉතින් ඒ විදිහට භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙනකොට මේ කරන ධර්ම දේශනා සුතානුග්‍රහිතයක් වශයෙන් අපි සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ නිස්සාරණමනේ අපේ චාරිත්‍රාක් තමයි. මේ ධර්ම දේශනාවල් මේ වැඩමුළුවට එක දේශනාවලියක් විදිහට එකින් එකට ඇමිනිලා එකින් එකට ගුණ වෙලා ගෙතිලා යන තාලට කරන එක. ඉතින් ඒ සඳහා මේ තාක්කල් අපි පාවිච්චි කරපු චාරිත්‍රය තමයි සරුවචන් වහන්සේ විසින් දේශිත සූත්‍රයක් එහෙම නැත්නම් මේ කතාවක් ඉදිරියෙන් තියාගෙන ඒක දිගේ දවසින් දවස දවසින් දවස ඇතුළටකට ඇතුළාන්තයකට ගැඹුරකට යන එක. ඉතින් අද මේ 90 වෙනි භාවනා වැඩමුළුව සඳහා පළවෙනි දවසේ මම මේ ඉදිරිපත් කරපු මුණුච පරං ආවසෝ බික්කු චූදිතෝ චෝදකේන අඤ්ඤ අනඤ්ඤං පටිචරති ආදි වශයෙන් මේ පාඩේ උපුටා ගන්නා ලද්දේ සරුවඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පොතේ නැත්නම් මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සඳහන් අනුමාන සූත්‍රය. ඉතින් මේ අනුමාන සූත්‍රයෙන් මිනිස්සෙකුට ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපදි වේවා තමගේ සාමාන්‍ය බුද්ධියෙන් මේ වෙනකොටත් හොඳ වෙන්න උත්සාහ කරන කෙනාට නැත්තම් නරක දුරුවන් කරගෙන මේ සමාජයේ විසම සමාජයේ නමුත් යම් ප්‍රමාණයකට හොඳ වෙන්න මේ වෙනකොටත් පටිතද කරගත්ත හික්මිච්ච සීලවන්ත වෙච්ච සදාචාර සම්පන්න වෙච්ච මහාත්මගත ජීවුන කරගත්ත කෙනාට යම් ආකාරයකටද තමන් නරක කෙනෙක් නොවි හොඳ වෙන්න තමන්ම තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කළේ ඒ ඥාණයම අනුමාන වශයෙන් ගෙනල්ලා තන අනුමිනි ඥානයක් කියලා කියනවා වඩා හොඳ වීම සඳහා පාවිච්චි කරන්න කරන ආරාධනාවක් මේ අනුමාන සූත්‍රයේ තියෙනවා. නිසා අනුමාන සූත්‍රයේදී අපි ඉදිරියට ඉදිරිපත් කරගන්නේ නරක අයට නෙවෙයි. දැනටමත් නරක හොඳ දෙක තේරුම් අරගෙන නරක ශක්ති ප්‍රමාණයෙන් අයින් කරලා දැනටමත් Tamanට සතුටු මට්ටමකට හොඳට ආපු කෙනා ඒ සඳහා ගොඩාක් ක්‍රමසාවිදි පාවිච්චි කරනවානේ මෙතෙන්ට එන්න. අන්නේ පාවිච්චි කරන ක්‍රම පාවිච්චි කරන විදි කොච්චරක් සාර්ථකද කොච්චරක් අසාර්ථකද එහෙම නැත්නම් කොච්චරක් අත්දැකීමට පරද කොච්චරක් නිකන් හුදු පොතේ දැනුමද කියන එක සලකලා බලලා මේ හොඳ වෙලා මදි ශාසනයක් ලැබිච්ච වෙලාවේ බුද්ධෝත්පාද කාලේ මනුස්සාත්ම භාවයක් ලැබිච්ච වෙලාවේ ක්ෂණ සම්පත්තිය ඉදිරිපත් කරන එක වඩා හොඳ දෙයකට අර තමන් ළඟ තියෙන ඥාණය වඩා තියුණු කරලා උපමට්ටම් කරලා ඉදිරියට ගන්න තමන්ටම තමන්ගේම අතීතයටම තමන්ගේ අත්දැකීම් වලටම තමන්ගේ සාර්ථකත්වයටම සාදු කියලා සමාදන් වෙලා ඒක වඩා හොඳින් පාවිච්චි කිරීමට කරන ඊ타මත්ව ප්‍රායෝගික එනත හැම කෙනෙකුටම තමන්ටම වගකීම ගෞරවය දීලා ඉදිරියට යන ක්‍රමයක්. ඉතින් මේක සරුවචනාංශගේ ක්‍රමයක්. නමුත් මේ අනුමාන සූත්‍රය සර්වඥ එහෙම නැත්නම් ශාස්ත්‍රීය භාෂණයක් නෙවෙයි ඒක ශ්‍රාවක භාෂණයක් එහෙම නැත්නම් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරනද විවරණයක්. ඉතින් මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ අනුමාන සූත්‍රය ඉදිරිපත් කරන්නේ තමන් වහන්සේගේම උනන්දුවේ සිද්ධියක් ඇති වෙලා කවුරුත් ඇවිල්ලා අහලා නෙවෙයි. ඒ වාගේම මේ අපි අද ඉදිරිපත් කරගන්නේ ඒ අනුමාන සූත්‍රය යටතේ නැත්නම් අනුමාන ක්‍රමයට කෙනෙක් දුර්වච සහ සුවච වීම සම්බන්ධ මහා මොග්ගල්ලාන ස්වාමීන්ගේ දැනුම අනුව කරුණු 18ක් ගෙන හරපාමින් එක්කෙනෙකුට එක පාරක් නෙවෙයි විවෘත කරන්න එක කවුලක් නෙවෙයි විවෘත කරන්න එක විවරයක් නෙවෙයි විවෘත කරන්න විවර 18ක් හොයලා දෙනවා මෙන්න මේව කල්පනා කරලා බලලා දුර්වච වෙන්නේ නැතුව ඔලමුල වෙන්නේ නැතුව ප්‍රගල්භ වෙන්නේ නැතුව එහෙම නැත්නම් කීවානාහන තත්ත්වයටපත් වෙන්නේ නැතුව කීවා ආහන සුවච කීකරු මුදු අනතිමානී ගුණ ඇති කර ගැනීම සඳහා එවැනි තත්වයකටපත් වෙන්න ඉස්සෙල්ලා අමාරුවටපත් වෙන්න ඉස්සරලා ගොඩින්ම ගොඩ එන ක්‍රමයක් මේ අනුමාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් අපි ඒ කියන්නේ 87 88 89 කියන පසුගිය වැඩමුළු තුනේදිමත් අපි මේ සූත්‍රෙමයි දිගටම සාකච්ඡා කරන්නේ. ඒ වයිදී අපි මේ වෙනකොට කරුණු නමයක්, දෝවචස කරන ධර්ම නමයක්, ඔලමල කරන ධර්ම නමයක්, ප්‍රගල්භ කරන ධර්ම නමයක්, එහෙම නැත්නම් හිතුවක්කාර ධර්ම නමයක් සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කරලා ඒක සුවච වෙන හැටි, මුරුදු වෙන හැටි, අනතිමානි වෙන හැටි, මහත්ම ගති දියුණු කරන හැටි, සදාචාර සම්පන්න කරගන්න යර නරක ගුණය අයින් කරලා මේ හොඳ ගුණයට පත්වීමට තර්කන හතරකින් පීවර හතරකින් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඒ නිසා මේක හරීම තාර්කික එතන හරීම අධ්‍යාපනඥයෙකුට පවා හොඳට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක්. එනිසා හැම කෙනාටම සමාන ආරාධනාවක් තියෙනවා. කාටවත් කියන්න බෑ මේක මට තේරෙන්නේ මේක මට කරන්න බෑ කියලා. මොකද දැනරමත් කරලා සාර්ථක වෙච්ච ප්‍රතිඵල ටිකක් සාක්කියට අරන ඒක වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් මේකේ තියෙනවා. ඉතින් මේ විවරණේ මේ හඳුන්වා දීමේ මේ මතකෙන් පස්සේ අපි පසුගිය වැඩමුළුවලදීත් මතක් කරගත්ත විදිහට මේ සාරිපුත්‍ර ස්වාමී මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන මේ දෝවචස්ස කරන ධර්ම දුර්වච කරන ධර්මයට පසුගිය වැඩමුළුවේදී මතු කරගත්තා දුර්වචස් ධර්ම වලට තමයි අපි සාමාන්‍ය කොල්ලෝ කියලා අතර වර්චස් කියලා වචනයක් තියෙන්නේ. වැඩි වර්චස්. වැඩක් කරනකොට කවුරු හරි අතර පැන්න බැනලා ඒක සංනිවේදනයේ සවුතු කරලා තනට ගැලපෙන්නේ නැති පත්තරපත් කාපු වර්චස් කරගත්තයි කියලා කියන වර්චස් කියලා කියන්නේ වසුරු කියලා කියන්නේ අසුචි වලට වර්චස් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ දුර්වචස් කියන මේ pāli වචනේ ඒ නිසා ඒක සමාජ ආශ්‍රයයට යනකොට නිකන් උසුළු තත්වයකට ඇවිල්ලා තියෙනවා ඒ මනුස්සයා මෙතෙන් ඇවිල්ලා අපරාධ වැඩි වර්චස් කරගත්තනේ එහෙම නැත්නම් අපි වැඩේ හොඳට කරගෙන ගියේ කියන කතාව වගේ තියෙනවා ඒක නිසා මේ සූත්‍රයට එහෙම නැත්නම් මේ අනුමාන සූත්‍රය මේ අපි සාකච්ඡා කරන්න අංශයට ගත්තාම අපට තේරෙයි තේරෙන්න ඕනේ ඇයි අපි සමහර අයට අප්‍රියමනාප කියලා. ඒ මොකද අපි දන්නේ නැතුව අපි ආ වර්චස් කරගෙන. අපි කතා කරනකොට හෝ ඉදිරිපත් කරන ස්වරූපේ අප්‍රසාද වෙන තාලයක් තිබිලා තියෙනවා. ඒක අපටත් වැටහෙවි මම සමහරු මට පේන්න බෑ. සමහරු මට අප්‍රසාදයි. සමහරු ප්‍රසන්නයි ප්‍රසාදයි. ඒත් ඒ කෙනාගේ තියෙන දුර්වචකතිය නිසා ඒ කෙනාගේ තියෙන වර්චස් ගතිය නිසා. ඉතින් මේ දෙක දන්නවනම් දැන් මම මම කැමති වැඩිහිටියන්ට, කල්යාණ මිත්‍රයන්ට, සත්පුරුෂයන් අතර හරි ආසයි මේ සුහදව කටයුතු කරන්න. යත්තන්ගේ ප්‍රසාදේ දිනා ගන්න නමුත් මම කොච්චර උත්සාහ කරත් මට යත්තන්ගේ මට මගේ ජීවිතේට බලපාන සත්පුරුෂයන්ගේ ප්‍රසාදය ඇති තරමට මට ලබා ගන්න බෑ. ඒ මොකද මම තාම දන්නේ නැති ඊ타මසියුම් සදාචාරයට ගැලපෙන්නේ නැති තරම් නොවෙන එක්ක වචන එක්ක ක්‍රියා එක්ක ඉදිරිපත් කිරීම අතින් මම තාම දුර්වචයි. මට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා සුවච වෙන්න, කීකරු වෙන්න, මුරුදු වෙන්න, අනතිමානී වෙන්න. ඒ වගේම තව සමහරු ඉන්නවා මගේ අවධානය දිනා ගන්න උත්සාහ කරනවා නමුත් මට ඒත් එක මනාප නැහැ. මට අප්‍රිය යමනාපයි. ඒ මොකද ඒ මිනිස්සයා මොන විදියෙන් සමාජ ක්‍රමයේ හැටියට ඇවිල්ලා ඉදිරිපත් වෙලා අනේ මට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්න මට පිහිට වෙන්න සත්පුරුෂෙක් වෙන්න සද්ධර්මයේ කියලා දෙන්න කියලා කිව්වට ඉදිරිපත් කළ ඇත්තටම පවර්ලා තියෙන්නේ. ඒ වුණත් මේ මනුස්සයාගේ වැඩ කටයුතු වල මේක නැහැ. එතකොට මට වැඩක් නැහැ මේක නිකන් මුන්නිනවපු කලයකට වතුර ඇක්කිරුවා වගේ තේරුමක් නැති වැඩක් කියලා අපේ ටික කාලයක් යනකොට මානසිකත්වයෙන් ඒ පුද්ගලයා කොන් වෙනවා. ඒ අප්‍රියමනාප භාවයේ නිසා ඇසුර දුරස් වෙනවා. ඉතින් මේක නැති කෙනෙක් ලෝකේ නැහැ. මේක නැති කෙනෙක් කවුරක්වත් ලෝකේ නැහැ. ඒ නිසා මේ කාරණාවට හිත යොදලා ඇයි මම මනාප වෙන අයට මනාපේ ඉල්ලන අයට මට මනාපේ ලබා ගන්න බැරි වුණා බැරිත් මගෙන් මනාපය ප්‍රසාදේ දිනා ගන්න අයට මට අමනාපේ පහළ වෙන්නේ ඇයිත් කියන කාරණාව නැති කෙනෙක් මේ ශිෂ්ට සමාජයක නැහැ අන්න ඒ කාරණාවට පසුබිම වෙන චෛතසික ධර්ම විස්තර කරලා ඉස්සරහට අපි ඊගාට එන චිත්තක්ෂණයේ පටන් ටික ටික ටික ටික මේ අප්‍රසාද අමනාප තත්වයටපත් වෙන අපේ දුර්වචකති නැති කරලා අපි දිගට දිගටම සුවචකී කරු මුරුදු අනතිමානී යෝගාවචරයේ ශිෂ්‍යාවක් ශිෂ්‍යයෙක් අන්තේවාසිකයෙක් බවටපත් වීමේ කලාව මෙතන ඉගෙනේ. ඉතින් ඒක පොඩි වැඩක් වෙන්න බෑ. මොකද මේක අපේ පෞරුෂත්වයේ දැනටමත් ඇටුවම් බහලා තියෙන යම් යම් ගති ලකුණු නිසා අපි සමහරුන්ට ප්‍රියයි සමහරුන්ට අප්‍රියයි. අපිත් සමහරුන්ට ප්‍රියයි සමහරුන්ට අප්‍රියයි. ඉතින් සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේක ජම්මානුගතව අපේ ඥානවල සම්බන්ධ වෙලා තියෙන එකක් ඒක වලක් කරන්න වෙනස් කරන්න බෑ කියලා. ඒ නිසා අපි මේ අප්‍රිය යමනාපය කියලා හැලිච්ච මිනිස්සයා ආයේ යන්න සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ එයා ගම් ඉදිරිකාරයෙක් විදිහට සලකලා සාකච්ඡා සලකා නොබැලිය යුතු කෙනෙක් විදිහට සලකලා පැත්තකටම දාන. ඒ වගේම මම කාගේ හරි මනාපය ලබා ගන්න කැමැති ප්‍රසාදය ලබා ගන්න කැමැති නමුත් ඒකේනා මම ළඟට යනකොට මට නුරුස්නා ගති පානවා. මට අප්‍රසාදේ පයිති අපි එතකොට ඒකත් බලාපොරොත්තු සුන්ගෙලා අතහැලා දාලා නිකන් ඉන්නවා. නමුත් මේ අනුමාන සූත්‍රය දන්නවනම් Tamange හිත හැදෙයි මෙන්න මේ තාලෙට. Taman යම් දවසක අප්‍රියමනාපයි කියලා හලපු කෙනෙක් ඉන්නවනේ. ඒ මිනිස්සයා ඒ தත්වෙටපත් උනේ මම හෝ ඒ මිනිස්සයා දැනගෙන එයා තුලින් දුර්වච ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ප්‍රගල්බ ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ඔලමුල ලකුණු පහළ වෙලා තියෙනවා. කීවානාහන ගති පහළ වෙලා තියෙනවා. ඒක නිසා මම මයි ළඟත් එවැනි දුර්ලකම් තියාගෙන දුරචකති තියාගෙන ඔලමුල ගති තියාගෙන අප්‍රියමනාප ගති තියාගෙන මං ඒ මිනිස්සයාට ලයිස්ට්‍රියෙන් කපලා දාලා එයා මගේ ජම්මාන්තර වෛරකාරයෙක් කියලා අයින්කරනද මම එච්චර සුද්ධවන්තයෙක් නෙමෙයි. මයි ළඟ මේ අඩුපාඩුකම් තියෙන නිසා ඒ මිනිස්සයා යම්මාකාරයකට සුවච වෙනවනම් මුරුදු අනතුමානි වෙනවනම් මං එයාට අනුකම්පා දෙන්නේ නැතුව සමාව දෙන්නේ නැතුව උදව් නොකර සිටීමම අමනකමක්. සිටීමම ප්‍රගල්භ ගතියක්. සිටීමම පද්ද වෛරයක්. ඒ නිසා මම ඒකට අනුකම්පාව දෙන්නත් ඕනේ. ඒ වගේම මං අරය ළඟට යන්න කැමති, එයා මට කැමති නැහැ. මගේ ගුරුවරයාට මගේ ප්‍රසාදෙ මට දිනා ගන්න බැරි නම් මම නැවත සලකා බලන්න ඕනේ. මයි ළඟ තියෙන දුර්වචකත අයින් කරලා මම සුවචකති හදාගත්තොත් මට ඒ දිනා ගන්න බැරි ගුරු ප්‍රසාදය දිනා ගන්න පුළුවන් වෙයි. ආන්න මේ විදිහට බලනකොට තමන්ගේ පෞරුෂත්වයේ පිපීමක් වර්ධනයක් විකසිත වීමක් පුළුල් වීමක් මේ දුර්වච කරන ධර්ම සහ සුවච කරන ධර්ම හරහා කෙනෙකුට ලබා ගන්න පුළුවන් ඒ කියන්නේ අපේ කර්මානුරූපව අපි කවුරුත් එක්ක ගැටෙන්න ඉඩ තිබුණත් ගැටිලා තිබුණත් අපි නැවතවරක් තමන්ගේ පෞරුෂත්වයේ සලකලා බලලා නැවතවරක් තමන්ගේ චෛසික ධර්ම සලකලා බලලා නැවතවරක් තමන්ගේ අවතුම් පැතුම් සලකලා බලලා ඒක පිළියම් කරන්න පුළුවන් මේක හරීම විප්ලවීය වෙනසක් අර සම්ප්‍රදානුකූල මානසිකත්වයත් එක්ක බලනකොට. ඒක මේ මෑතකදී තමයි විද්‍යාවෙන් හොයාගත්තේ අපේ මනස අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ රුචි අරුචිකම් දීර්ඝ කාලින පුහුණුවකින් වෙනස් කරන්න පුළුවන් කියලා. ඉස්සර කිව්වෙම නෑ මෙයා රාග චරිතයක් මෙයා ද්වේෂ චරිතයක් මෙයා මෝහ චරිතයක් ඒවයි ඉතින් වෙනස් කරන්න බෑ ඒව ලබාවුවන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ කියලා ඉතින් කතා කර කර හිටියා දැන් ලබාවුවන් හැටියට ඕනේ බබා හම්බ වෙන්න වෙන ක්‍රම වලට සිසේරියන් කරලා බබාලා ගන්න පුළුවන් මේක එදා ඉඳලා අපි ළඟ තිබුණ එකක්. නමුත් මේ ක්‍රියාවලිය මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රියාවලිය බලනකොට ශල්්‍ය වෛද්‍යවරයෙකුටත් වඩා එනතම් අක්ෂි වෛද්‍යවරයෙකුටත් වඩා මේ ඇහි තියෙන සුද කපඬ අක්ෂි වෛද්‍යවරයෙක් කරන ක්‍රමයටත් වඩා ඉතාමත්ම සූක්ෂමව මේ අපි කරන සතිපට්ඨාන භාවනාව හරහා අපිට කණ්ණාඩියකින් තමන්ගේ ප්‍රතිබිම්බේ බලලා ඒ ප්‍රතිබිම්බේ තියෙන නොගැලපෙන තැන් හදා ගන්නවා වගේ ලස්සන චරිතයක් හදා ගන්න පුළුවන්. මේ කියන්නේ මේ ඡන්දේ දිනන්ටවත් මයිකල් ජැක්සන් වෙන්නවත් නෙවෙයි. අපිට සත්පුරුෂයන්ගේ සද්ධර්මය ලබා ගන්න. අපිට අවශ්‍ය කරන ඒ ගුරු උපදිෂ්ඨික ලබා ගන්න දැන් අපිට අපේ ඕලමලකන් නිසා මාන්නක් කරගති නිසා තක්කායි දිටිය නිසා තණ්හාව නිසා වෙත පැමිණෙන්න තියෙන විශාල ප්‍රවාහ විශාල අත්දැකීම් විශාල උපදේශ රාශියක් මගේ ඇරලා තියෙනවා. ඒ මොකද අපේ ඔලොමල කන් නිසා ප්‍රගල්භ ගති නිසා අපේ තියෙන දෝචස කරන දේ අපි අපි එක දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ දෝවචස්ස කරන ධර්ම 18ක් පෙන්නන මේ අනුමාන සූත්‍රයේදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ 18ටම ගැලපෙන පූර්විකාවක් දෙනවා. ඒක හරියි මේ වැඩි වැඩි මහල්ලන්ට එහෙම නැත්නම් විශේෂයෙන්ම දුවා දරුවන් ඉන්නේ නැත්තන්ට ගුරුවරයෙකුට තමන්ගේ ශිෂ්‍යෝ ඉන්නේ නැත්තන්ට රසාවක නිලයක් දරන කෙනෙක් තමන් යටතේ වැඩ කරන අය ඉන්න කෙනෙකුට කවුරු හෝ කමන්නේ සමාජ ආශ්‍රය තියෙන කෙනාට හොඳටම අවශ්‍ය කරන දෙයක් හැබැයි එයාවත් දන්නේ නැති සියුම් තැනකින් මොක්කල්ලාන ස්වාමීන් වහන්සේ සාකච්ඡාව ආරම්භ කරනවා. එහෙම නැත්නම් මාතෘකාවට බහිනවා. මතක් කරලා කියනවා තමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හිතනද යම් කිසි ශිෂ්‍යයෙක් ගුරුවරෙක් ආවට ගිහිල්ලා අනේ මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මට ගුරුවරයෙක් වෙන්න මගේ වැරද්දක් දකින්නවනම් මට අනුකම්පා කළා කියලා දෙන්න කියලා කියන කතාවට අපි සාසනික වශයෙන් කියන්නේ පවරනවායි කියන. තමන් පවරනවා ගිහිල්ලා මම ඊට පස්සේ ඔබතුමාගේ වෙනත ඔබතුමියගේ අන්ති වාසිකයේ ගෝලෙක් වෙන්න කැමති. මට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මගේ වැරද්දක් දැක්කොත් මට කියලා දෙන්න. මම මේක දැක්කොත් මම ඒකාන්තයෙන් හදා ගන්නවා කියලා අපි සාසනයට ඇතුල් වෙනකොට අනිවාර්යයෙන්ම අපි උපාධ්‍යයන් වහන්සේ නමක් ආචාර්ය වහන්සේව පත් කරගන්නවා. පත් කළ ගිහින් වැඳලා කියනවා මගේ ජීවිතේ ඊට පස්සේ ඔබ වහන්සේ මගේ තාත්තා වගේ ඔබ වහන්සේට මම පවරනවා පැවරෙනවා පැවිදි වෙනකොට මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා. ඒකට කියන්නේ පවරනවායි කියන්නේ. දැන් වස් සමාදන් වෙලා වස් ඉවරන කොටත් අපි එකට වස්වසපු සංඝයාට පවරනවා මම මේ අපි අපි මාස 3ක් අපි එකට ගස්කේ ගත කළා ඒ කාලය තුල අපි එක ඇලිය බත් කෑවා ඒක වහලයට බුදිය ගත්තා ඔබතුමා හෝ ඔබතුමිය විශේෂයෙන්ම සංඝයා වහන්සලා මේක තේරෙන්නේ දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදත්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසාමි කියලා මගේ යම් නරක හැසිරීමක් නරක වචනයක් ඇසුවාන දැක්කාන ඇසුවා නම් සැක කරා නම් කරුණාකර මට අනුකම්පාවෙන් පිණිස කියන්න. මමත් ඒක දැක්කොත් ඒ විදිහට මම මේක පිළියම් කරනවා. මෙහෙම පැවරුමක් ගිහි ලෝකේ නැහැ. කරන්නත් බෑ. කෙරුවත් ඒක ചാටුව කරන්න. ඒක නිසා මේ පවාරණ වැඩපිළිවෙල නිසා ඒ සංඝයාට ලැබෙන කුසලය තමයි අපි කටින් පින්කමේදී ගියොත් එක බෙදා ගන්න. ඒක කියනවා බොහොම බරපතල කුසලයක් කියලා. මොකද මාස 3ක්ම එකට භාවනා කරලා මාස 3 අවසානයේ කියනවා මගේ අතින් වැරද්දක් දැක්කා නම් දුටුවා නම් ඇහුවා නම් සැක කෙරුවා නම් මට කරුණා කළා කියන්න කියලා. ඒක තාමත් චාරිත්‍රාක් විදිහට අපේ භික්ෂු සංඝයා අතර තියෙන සාමාන්‍ය රැත්තොත් එක කරනවා. ඉතින් මෙහෙම සමහර වෙලාවට ගිහියත්ෝ කරනවා. මේක කතෝලික පල්ලියත් කරනවා. කතෝලික පල්ලියේ තියෙනවා ඊළට කට තියලා කියනවා කියලා කතාවක්. පාපොච්චාරණයක් තියෙනවා. ගිහිල්ලා ඒක දවසකට පාදිලි ඇතුලේ ඉන්නවා වැරදි කරපු එක්කනා ගිහිල්ලා කවුද ඉන්නේ කියලා දන්නේ ඇතුලේ Tamange පාපය අත්තරද්ද පාවරද්ද අත්තරද්ද අතපසු වීම ගිහිල්ලා කියනවා එතකොට ඇතුලේ ඉන්න ඒ අහුම්කම් දෙන කෙනා බයිබලයේ තියෙන විදිහට යාට කියනවා එහෙනම් මෙන්න මේ වැරද්දට මේ දඬුවම තියෙනවා එහෙනම් ඊට පස්සේ මේක නොකර ඉන්න වග බලා ගන්නයි කියලා. ඉතින් ඒක විනාගම් වලටත් ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ අපේ සරුවච්චන් වහන්සේගේ ක්‍රමේ තමයි. ඉතින් ගිය වශයෙන්මුත් අපි ගුරුවරෙක් එක්ක වැඩ කරනකොට අපි දන්නවා ගුරුවරට dardිය ඇදලා ගුරුවරගේ ප්‍රසාදේ දිනාගෙන ගුරුවරගෙන් අපි ශිල්ප ගන්න ඕනේ. අම්මල තාත්තට ඒ උපස්ථානි කරලා අම්මල තාත්තන්ගේ දායාද අපි ලබා ගන්න ඕනේ. ඒ වගේම යම් ශිල්පයකට ගියොත් ඒ ශිල්පේ දන්න ශිල්පියාට අපි අන්තිවාසිකව ඉඳලා එයාගෙන් ශිල්ප ගන්න ඕනේ. ඉතින් මේ ක්‍රමේ මෑතක් වෙනකොට සල්ලි වලට පරිවර්තනය වුණා. ගුරුවරට මෙච්චර ගාණක් ගෙවනවා. ශිල්පියාට මේ තරම් ගාණක් ගෙවනවා. සමහර බටහිර රටවල් වල අම්මයි තාත්තයි තමන්ගේ දරුවට වීදම් කරපු හැම සතේම ලියනවා. දරුවා රසාව කරුවට පස්සේ ඒ ගාණ අම්මට ගෙවනවා. ඊට පස්සේ අම්මා බැල්ලියක් වුණත් එකයි රජ පැතිරි වුණත් එකයි ගාණ ගෙවලා කිරිබිල ගෙවනවා. ඒකට පස්සේ ඉවරයි කතාව. ඒ ඔක්කොම සල්ලි වුණාට පස්සේ අර දරුවා දෙමව්පියන් කෙරෙහි හෝ ගුරුවරයා කෙරෙහි හෝ ශිල්පියා කෙරෙහි ඒ ගුරු ගුරු ගෞරවේ නැතුව යන මුදලට යට වෙනවා. මුදලට යට වුණාට පස්සේ ඕනම දෙයක් සල්ලි වලට යන්න ගියාම අර සරල ඊටාම ජීවිත වැදගත් බයලජ්ජා දෙක නැතුව යනවා. නමුත් මේ ශාසනයේ එහෙම සල්ලි කතාවක් නැහැ. හැම කටයුත්තක්ම කරෙන්නේ ගුරුනාසිකෙන් ගෝලයාට ඒ ශිල්පයේ සහ විනය ඉගැන්වීම හරහා ගෝලයා ගුරුනාන්සේට දරදී ඇදලා උපස්ථාන කිරීම හරහා බොහෝම ලිංගතු සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධය තිබුණත් සමහර ගුරුවරු කියන දේ ගෝලයෝ අහන්නේ නැහැ. සමහර ගෝලයින්ට ගුරුවරගේ ප්‍රසාදේ දිනාගත්තට ඉල්ලුවාර දෙන්නේ නැහැ. හැබැයි මේ ගුරුවරයා කියලා ගුරු මේ ගෝලයා මේ ගුරුවරට කියලා තියෙන්නේ. ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ වෙන්න, උපාධ්‍යයන් වහන්සේ වෙන්න, මගේ අත්තරද්දක් තියෙනවා නම් දකින්න අත් වචනයක් කරදුනොත් මට කියන්න සැකයක් තියෙනවා නම් කියන්න කියලා. සාරිපුත් මහකල්ලාන සෝන්ස කියනවා යම් කෙනෙක් මේ විදිහට පවර්ලා තිබුණත් රද්දද්ද කළ මට කියන්න කියලා එයා ළඟ දෝචස්ස කරන ධර්ම තියෙනවනම් දුර්වච ධර්ම තියෙනවනම් පැවරුවත් එයාට උපදෙස් දෙන්න යන්නේ සැරයක් දෙයක් කියලා දැනගන්නවා මෙයා කිව්වට අහන්නේ නැහැ කියලා. ඒකලා කියනවා ඒ කෙනා මේ මට අනේ මට උපදෙස් දෙන්න කියලා තිබුණත් එයාගේ මේ දුර්වච ධර්ම තියෙනවනම් ප්‍රගල්භ ධර්ම තියෙනවා නම් ඔලොමල ධර්ම තියෙනවා නම් හිතුවක්කාර ධර්ම තියෙනවා නම් එයාට අප්‍රිය වෙනවා අමනාප වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් වරින් වර කල්පනා කරලා බලනකොට Tamanට තේරෙනවා නම් බික්කු චෝදිතෝ චෝදකේන අනන්‍යං පටිචරති කියලා කියනවා කාට හරි කවුරු හරි චෝදනාවක් කරපුවාන් එකට එක කියනවනම් චෝදනාවට චෝදනාවෙන් කතාව වෙන පැත්තකට හරවනවා. කියන දේ ආරකෙන් මේකෙන් මල්ලෙන් ගහනවා කියලා අපි කියන්නේ. මල්ලෙන් ගහලා චෝදනා කරනකොට එහෙම මේ කරකෝල වෙන පැත්තකට ඒ චෝදනාව හරවනවා. එහෙම නැත්නම් බහිද්දා කතාවේ අපනාමේති. හරියට ඔක හොයලා බලලා කියන්න එපා මම හිටියද කියලා කොහොමද දන්නේ මම නෙවෙයිනේ හිටියේ අහවලාන්නේ හිටියේ කියලා එක එක જાති වලින් අර චෝදනාව වෙන කතාවල් වලට නරිය බල්ලයි කතාවලට හරවනවා. එහෙම නැත්නම් කෝපංච දෝසංච අපංච අපත්ත අපච්චංච පාතු කරෝති නුරුස්නා ගති පාන. ඒ නිසා මේ මට චෝදනා කරපන් මට උපදෙස් දීපන් මට අර්ථෙන් තරමින් අනුශාසනා කරපන් කියලා කිව්වට ප්‍රසිද්ධ සභාවේ වැරද්දක් පෙන්ලා දෙනකොටම ඒකට මේ චෝදනාව වේක වෙන කාට හරි පවරන්න හදනවා එහෙම නැත්නම් නොමනාප කතිය පහල කරනවා එහෙම නැත්නම් අනම්මනම් කතාවලින් මල්ලෙන් ගහලා පයින් ඉතින් අන්නේ தત્ත්වේ තියෙනවා නම් ගුරුවරෙක් පවා ශිෂ්‍යයෙකුට පැවරුමක් තිබ්බත් උපදෙස් දෙනවා වෙනුවට අප්‍රසාදේ පළ කරනවා. ඉතින් මේක තමයි මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඇඳලා පෙන්වන චිත්‍රය. මේ වගේ මේ චෝදනාවෙන් චෝදනා කරනකොට චූදිතයට අනම්මනම් කතා කියනවා මල්ලෙන් ගහනවා එහෙම නැත්නම් පුප්පනොයි කියලා කියන්නේ. නුරුස්නා ගති පාන්නේ. අන්නේ මොනවා තිබ්බත් Tamanට අර ගුරුවරගෙන් ලැබෙන තියෙන උපදේශය නොලැබී යෑමට මේ දුර්වච ගතිය බලපාන. මේ වගේ කාරණා 18ක් තියෙනවා. අපි අද කතා කරන්නේ මේ 10 වෙනි කාරණාව ගැන මේක තමයි චෝදනා කෙරුවට පස්සේ අනම්මනන් දේවල් වලින් මේක වහනව මල්ලෙන් ගහනවා එහෙනම් මට ඔවා කියන්න දෙන්න එපා කියලා නුරුස්නා ගති පානවා. එහෙම නැත්නම් ඔබට ඔබ හන්දරට හොඳ මට අරුගුරුන්නාන්සේ මං යනවා එතෙන්නේ කියලා ලෝභ ගති පානවා. මෙන්න මේ කරුණු මොනවා හරි තියෙනවා නම් පවර්ලා තිබුණත් ගුරුවරගෙන් Tamanට අර්ථයෙන් ධර්මෙන් අනුශාසනා නොලබී යන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට ඒ ගුරුන් ආංශගෙන් Tamanට අප්‍රසාදේ හිමෙන් ඉඩ තියෙනවා. අමනාපේ හිමෙන් ඉඩ තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් Tamanගේ චරිතය හැරිලා බලනකොට තේරෙනවා නම් මේ සුළු පිටසක් එක්ක යන්තම් ෂේප් වෙලා හිටියට උඟ පිටසෙක්ගෙන් මට අප්‍රියමනාප ගතිය එනවයි කියලා එයා කල්පනා කරලා බලන්න ඕනේ මට මේ පවරපු කෙනෙක් නැත්නම් මට උපදෙස් දෙන්න තරම් සුදුස්සෙක් නැත්නම් මට උපදෙස් දෙන්න මම්ම පවරපු කෙනෙක් පනවගත්ත කෙනෙක් වුණත් මට යම් විදියකට වැරද්දක් පෙන්ලා දෙනකොට මට නුරුස්නා ගති පහළ වෙනවද මට ඒ කෙනාට මේ කියන දේ චෝදනා කරනකන්වත් ඉවසන්න බැරුව මල්ලෙන් ගහන කතා කතා කරනවද එහෙම නැත්නම් ඒ කතාව වෙන පැත්තකට හරවනවා මෙන්න මේ ඇත්තම නීති කියන්නේ ඔච්චරයි. උසාවිය කියන්නේ ওই ටික විතරයි. උසාවිය කරන්නේ ඒ නඩුව පැත්තකදී එදී ඉදිරිපත් කරපු ක්‍රමේ හොඳ නැහැ. ලියලා තියෙන අකුරු හොඳ නැහැ. සභාරීචිතර ගැලපෙන්නේ අන්නම් මනම් කතා තියෙන්නේ. මුළු නීතියෙම තියෙන්නේ ඔච්චරයි. ඒ නිසා බොරුණු කියන නීතිච්චෙක් නැහැ කියලා නිකන් කාටර කතාවට කියනවා. මේ බුදුරජාණන්සේ පෙන්වන්නේ ඔබ මේ නීතියෙන් දිනන්න නෙවෙයි හදන්නේ ගුරුණාංශික ප්‍රසාදයේ දිනාගෙන අවශ්‍ය කරන්නා වූ අර්ථයේ ධර්මය ලබා ගන්න ක්‍රමය. එතකොට යම් හේයකින් යම් කිසි කෙනෙකුට Taman හැරිලා බලනකොට පේනවනම් මට උපදෙස් ලැබිය යුතු ඇත්තන්ගෙන් උපදෙස් ලැබෙනවා වෙනකොට අප්‍රියමනාප ගතිය මට පහල වෙලා තියෙනවායි කියලා සලකා බලන්න කියලා තියෙනවා මම ඒතුමන් එතුමිය මට යම් වෙලාවක මෙන්න මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න කියලා චෝදනා මුඛයෙන් කතා කරනකොට මම නුරුස්නා ගති පාලා තියනවාද මම මල්ලෙන් ගහන කතා කතා කරලා තියනවාද දැන් චෝදනාව වෙන පැත්තකට හරවන්න එක එක ක්‍රම යොදලා තියෙනවද කියලා බලලා මම දිගටම මේක පිළිබඳව අදිෂ්ඨානයක් ගත්තේ නැත්නම් හිත හදාගත්තේ නැත්නම් මට සංසාරේ පුරාවටම බුද්ධෝත්පාද කාලයක බුදු ගුණ මට නොලැබී යනවා. හොඳ ගුරුවරු හිටියට මට ගුරුවරයන්ගෙන් උපදෙස් නොලැබී යනවා. ඒක නිසා මම මේ මගේ මේ දුර්වච ගතිය මම නැති කරන්න ඕනේ කියලා. ඒ කෙනාට චිත්ත මාත්‍රාවක් හිතක් උපදිනවා නම් ඒක නිවනටත් වැඩිය වටිනවා. මේක මයි ළඟ තියෙන දුර්ගුණයක්, දුර්චගතියක්, මයි ළඟ තියෙන ප්‍රගල්භ ගතියක්, හිතුවක්කාර ගතියක්. ඒ නිසා මෙච්චර වටින බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා මෙච්චර වටින මනුසාත්භාවයක් ලැබිලා මෙච්චර වටින පැවිද්දක් වුණත් ලැබිලා මට අවශ්‍ය කරන්නා වූ ධර්මය, අර්ථය නොලැබෙන්න හේතුව මගේ දුර්චකමයි කියලා කෙනෙකුට තේරෙනවා නම් ඒ මැත්තේ එයා හිතනවා නම් මම මේ මගේ මේ දුර්චකතිය නැති කරන්න ඕනේ කියලා ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනේ ශාසනයක පණ තාසනයක සජීවි ගතිය කියලා. ඇත්තටම ඒක තමයි අද හිඟාක්ම දුර්ලභ දෙය. අපි මේ එක එකන ආණ්ඩු මට්ටු කරන්න කෙවිතක් අතට අරන නීති හදාගෙන එයා වරදේ බඳලා යාට දඬුවම් කරන එක බුදුරජාණන් ශ්‍රී ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහනක් නැහැ. බුදුසසුනේ එකම සඳහන තමයි ඒ කෙනාට හේතු ගන්නලා දෙනවා මේ කතාව උඹ ළඟ තියෙන ජම්ම ගතියක් මොකක් හරි කරනකොට මල්ලෙන් ගන්න මොකක් හරි කරනකොට අරකට මේකට හරවනවා එහෙම නැත්නම් වැරද්ද පෙන්ලා දෙන එක දොස් පවරන මේ ලෝභ දෝෂ අප්‍රසාදේ පල කරනවා අන්න මේ ගතිය තියෙනකන් අපිට කවදාවත් සද්ධර්මය ලැබෙන්නේ නැහැ අපිට කවදාකවත් විපස්සනාවක් කරගන්න වෙන්නේ නැහැ අපිට කවදාවත් හිත එකලස් කරගන්න වෙන්නේ නැහැ ඒ නිසා මම අඩු ගාණ චිත්ත මාත්‍රාව උපදවා ගනින් මම ළඟ මෙහෙම ගතියක් තියෙනවා කවුරුත් කිව්වට නෙවෙයි කවුරුත් ප්‍රසාද කරගන්න නෙවෙයි මේක මට සද්ධර්මයෙන් උලයිබී යෑමට හේතු වෙන නිසා මම හිතක් උපදව ගන්නවා ඊට පස්සේ මට කවුරු හරි චෝදනාවෙන් චෝදනා කරනකොට මම වෙනත් භාකින් කතාව හරවන්නෙත් නෑ මල්ලෙන් ගහන්නෙත් නෑ උපදෙස් දෙන එකනට නැත්නම් චෝදනා කරන කෙනාට අප්‍රසාදේ පළ කරන්නෙත් නෑ කියලා මේ චිත්ත මාත්‍රාව උපදවපු කෙනා එතෙන් පටන්ම හිත අලුත් වෙන්න පටන් ගන්නවා. එයාට හැම සම්බන්ධයකදීම හැම කතාවකදීම හැම ගනුදෙනුවකදීම හැම වෙලාවෙදීම එයාට හික්මෙන්ට දෙයක් බයලජ්ජා පිටව ගන්න දෙයක් සීලවන්ත වෙන්න කාරණාවක් හිතට එනවා. ඉතින් මේ පළවෙනිම වූත් වැදගත්ම වූ කියන මේකට කියන හැබෑ වෙනස කියලා මට හැදෙන්න ඕනේ. මම මේක මං හදා ගන්න ඕනේ කියලා ඇති කරන මේ චිත්ත මාත්‍රාව. එතැන් මේ හිතවිලි මාත්‍රාව මේක තමයි ඉතාමත්ව වැදගත් දෙයක්. ඉතින් මෙතන තියෙන පටලැවිල්ල තමයි අපි මේ චිත්ත මාත්‍රාව ඇති කරවන්න හදනවා සම්පූර්ණ අවුලක්. කවදාකවත් කාටවත් මේක ඇති කරවන්න බෑ. දෙමාපියෝ හිතනවා මේ වගේ දරුවෝ කීකරු කරවන්න ඕන කියලා. කරන් එහෙම හිතන් හිතන දරුවෝ තව තවත් ප්‍රගල්භ වෙනවා, තව තවත් අකීකරු වෙනවා, තව තවත් දුර්වච වෙනවා. වෙන්න තියෙන ඉඩ වැඩි. එහෙම නැත්නම් ගුරුවර හිතනවා නම් ගෝලියෝ මේ විදිහට තනන්න ඕනේ හදන්න ඕනේ ගහන්න ඕනේ මම මේක කීකරු කරගන්න ඕනේ කියලා හරියට හරින ගෝලියොත් ඉන්නවා නමුත් හුඟ දෙනෙක් තව තවත් ප්‍රගල්භ වෙනවා ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරුවෝ කවුරුත් විසින් කාටවත් කරන එකක් නෙවෙයි තමන්ගේ චිත්තසංතානයේ තියෙනා වූ මේ දුර්වචකතිය තර්කානුකූලව තේරුම් අරගෙන මේ අප්‍රසාදයට අමනාපයටපත් වෙන බව තේරුම් ගන්න මම හැදෙන්න ඕනේ කියලා ගන්න මේ වෙනස ඊට පස්සේ තමයි වෙනසක් වෙනවා නම් වෙන්නේ. ඉතින් මේ නිසා කිසිම කෙනෙකුට මූලධර්මවාදයක් ඇතිකරන්න ශක්තියක් බුද්ධඝමේ නැහැ. මගේ දරුවෝ මෙහෙම වෙන්න ඕන මගේ ගෝලියෝ මෙහෙම වෙන්න ඕන කියලා කාටවත් එහෙම නහර තද වෙන්න පරිතද කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සාමෝකල් අනුසවාංශෝගේ කාරණාව කියලා දෙන්න පුළුවන්. උඹ මේ චිත්ත මාත්‍රාව ඇති කරගත්තේ නැත්නම් උඹ නිකම්ම නිකං ලැබිච්ච බුද්ධ ශාසනය ප්‍රතිඵල නැතුව යනවා. ගුරුවරයෙක් ළඟ හිටියත් ගුණය ලබන්න බැරි වෙනවා. ඉඳ ඉඳ එක වේර විඳ විඳ දහම් මනහර අනේ දෙව්දත් නොදුටු මොක්පුර කියලා ලියලා තියෙනවනේ. බුදුහාමුදුරුත් එක්කම ඉන්නේ. එක්කම බණ අහන්නේ. අනේ කවදාකවත් ස්වර්ගයටවත් ය아가න්න බෑ. ඒ තරම් ප්‍රගල්භයි. ඒ තරම දුර්වචයි. බුදුහාමුදුරුගේ පව අප්‍රසාදයට පළ වෙනවා. ඉතින් මයි ළඟත් අප්‍රසාදය ඇතිලා තිනෝ දේවදත්ත ගති ටිකක් මයි ළඟ තියෙනවා. මං මේක වැඩි කල නොයන් ඉස්සලා මේක හදා ගන්න ඕනේ කියලා මේ චිත්ත මාත්‍රාව උපදවා ගත්තොත් එමසේ එදා ඉඳලා කීකරු වෙන සුවච වෙන යටහත් පහත් වෙන ධර්මයට ගරු කරන ගුරුවරට ගරු කරන කෙනෙක් බාටපත් වෙනවා මේක තමයි ඒ ජීවිතයේ මේ ප්‍රගල්භතාවය නැත්නම් මේ දුරචගතිය අනුව වෙනස ඇති වෙන තැන. ඉතින් ආයක කරන්නේ සුවච ගතියක් දුරච ගතිය අනිත් පැත්ත සුවච කියලා කියනවා මු르දු ගතිය මුදු අනතිමානි ගතිය යටහත් පහත් ගතිය මේ ගතිය තියෙනකොට ඕනම කෙනෙක් ඕනම කෙනෙකුට ප්‍රියයි ඒක නිසා මම දුරච ගතිය නැති කරලා සුවච ගතිය ඇති කරන්න ඕනේ කියලා කෙනාට ඇතුලෙන් ඇතිවිලා නැත්තම් ඒකට කියන්නේ කුසල ඡන්දය කියලා කර බැලීමේ ආසාවක් වඩා හොඳ වීමේ ඇතුළතින් එන කැක්කුමක් ඇතුළතින් එන ඡන්දයක් ඒ කෙනාට කිරිදිවෙනි දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් කියලා කොච්චර උපදෙස් දුන්නත් අහන්නේ ඇහෙන්නේ මොනින් නවපු කලයකට වතුරක් කරුවා වගේ ඇහෙන්නේ මොකද එයාට හැදෙන්න ඕන කමන්නේ ඉතින් ඒක නිසා අද වගේ අපි මේ ඉන්න මේ 2015 වර්ෂේ ගත්තාම මේ වගේ තැනක ඉඳලා බලනකොට අපිට වෙන සෑහෙන පිරිසක් මේ භාවනාවට උනන්දුයි භාවනාවට එනවා භාවනා මධ්‍යස්ථානට කැමති කියලා. නමුත් රට දිහා බලනකොට ජන විඥාන දිහා බලනකොට 99%ක්ම යන්නේ කුඩු ගහණ්ඩයි බොණ්ඩයි එහෙම නැත්නම් දුරාචාරයටයි සතුම් මරණ්ඩයි හොරකම් කරන්නයි. දැන් ඉව්වට යන්න ගියාම සල්ලිත් ඕනේ ලෙඩත් වෙනවා රටේ හිලේ විලංගුවත් වැටෙන්න ඕනේ ලැජ්ජාවටපත් වෙනවා මේකට ආපම කිසිම සල්ලියක්වත් දෙන්න ඕනේ සම්පූර්ණ සදාචාරයක් හැදෙනවා තමන්ටත් අනුන්ටත් ආදර්ශයක් වෙනවා නමුත් කීයෙන් කී දෙනාද මෙහෙට එන්නේ කියලා බලන්නකෝ දැන් අපි ගෙවල් වල ඉන්න මිනිසුන්ට ඔයිට වැඩි ඔළුවෙන් හිටගෙන කිව්වත් කණෙන් ඇදගෙන ආවත් එන්නේ නැහැ ඉතින් ඊම හරකෙක් මෙතන කියලා වැඩකුත් නැහැ හරකක් හරක වතුරෙක් ගාවට ගෙනිච්චට වතුර බොන්නේ බොන්න කියලා අපිට කියත හැකියි. හරකගේ වැඩි. ඒ නිසා වතුර උනේ හරකනම් හොයාගෙන ගිහලා වතුර බොනවා. ඒ නිසා අද ජන විඥානයේ හරස් කරක් අරගෙන බැලුවොත් මේ වගේ ධර්ම මේ වගේ කටයුතු තියෙද්දී ඒවට නොයන පිරිස දිහා බලනකොට 99.9999999ක් යනවා. ඒ කෙනෙක් මොන්නම තාලිකවත් මේ පැත්තට ගන්න බෑනේ. ඒක කියනවා හරියට මහවැලි ගඟේ වතුර බින්දුවක් කැලණි ගඟට යන්න තියෙන ප්‍රස්තාව කොච්චරද කියලා 100ට බින්දුවයි. මහවැලි ගඟේ මහවැලි ගඟේ තියෙන තමයි ගලන්නේ. ඒක ඇවිල්ලා ආයෙ කැලණි ගඟට එන්නේ නැහැ. අර නරක පාරේ යන්න ගිය එක නරකම තමයි. හොඳ පාරේ යන්න ගිය එක හොඳම තමයි. ඉතින් මම අහුවෙලා තියෙන මේ මේ මේ කතා කරන මම අහුවෙලා තියෙන මේ හොඳ පාරේද නරක පාරේද කියන එක කාටවත් අයිති දෙයක් නෙවෙයි Tamanට අයිති දෙයක්. අන්න ඒක පටන් ගන්නේ මම ඊට පස්සේ දුර්වච වෙන්නේ මම සුවච වෙනවා. දැන් කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ කරණීයන් අත්ත කුසදීන යන්තං සන්තම් පදං අபிසමිච්ච. සක්කෝ උජූච සූජූච සුවචෝ. Tamange අර්ථ සිද්ධිය සලකන අර්ථ කුසලයේ සලකන කෙනා සුවච වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම සරුවච්චන් වහන්සේ බුදු වුණාට පස්සෙත් කල්පනා කරා බුදු වුණත් ගුරුවරෙක් නැතුව ඉන්න හොඳ නැහැ. මට ගුරුවරෙක් ඉන්න ඕන කියලා ධර්මයේ ගුරු තන්හි සාසලකලා ධර්ම ගෞරවය පිළිටුවගෙන ඒකට තමයි කටයුතු කරේ. අපි ලොකු සංසෝය පිසිපහේ කුටියේ ඉන්නකොට මම ලං වෙලා හිටියා උපස්ථායකයා වශයෙන් ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේ කියනවා ඒ ලොකු ස්වාමීන් වහන්සේ එතකොට රන්නේ ලොක්කා කුටියත් හදලා දීලා ස්වාමීන් වහන්සේගේ සැප පහසුවට ඒ ශාංශ කියනවා මට නිකමට හරි එක පාරට <coughs> කාලා කැස්සක් ආවොත් මට ලැජ්ජාවක් හිතෙනවලු මට වැඩි වැඩිමාල්ලෙක් මේ ගෙදර ඉන්නවා ඒ කිනා ඉඳද්දි මම සද්ද කරන්න හොඳ නැහැ මං හොඳටම දන්නවලු මට වැඩි වැඩිමල්ලෙක් නැහැ කියලා. ඒ වුණාට මට ආයෙත් දොරක් වැහුනොත් කැස්සක් විසක් ආවොත් මට හිත ලැජ්ජාවටපත් වෙනවා. ඉබේම ලැජ්ජාවටපත් වෙනවා. ඊට පස්සේ මයෙන් අහනවා මේ නමට එහෙම කන්නේ නැද්ද කියලා. මං කිව්වා මට කොහොමදක් තියෙනවද ඔබ වහන්සේ ඉන්නවනේ. මට හයියෙන් කහින්න බෑනේ. නෑ නෑ මං ඒක නෙවෙයි මේ කියන්නේ. තමන්ගේම කුටිය තමන් හිටියත් අනවශ්‍ය සටපට සද්ද අනවශ්‍ය කැම්බැල්ල කරනකොට තේරුම් ගන්න ඕනේ මම අමනයි. මම ඔලමුලයි. මට මේක හිමීට නිස්සද්දව කරන්න බැරිද? එහෙම කෙරුවේ නැතුව වැඩ සටපට ගාලා අතපය හොල්ලාගෙන කෑකොස්සන් ගහගෙන කරන මිනිස්සෙකුට කවදද නිස්සද්දතාවයක් හම්බ වෙන්නේ අර අර තමන් ලෝකේ කලඹවනවා නම් භාවනා පරියන්කට ගියම කැළඹිලි තමයි. තමන් වැඩක් කරනකොට වැඩි හිටියෙක් ළඟ ඉන්නකොට වගේ. එහෙම නැත්නම් උපාධ්‍යයන් වහන්සේ ළඟ ඉන්න අන්තේවාසිකෙක් වගේ වැඩ කරන්න පුරුදු වෙනවා නම් ඒකන කොහොමඩත් නැවතිල්ල වැඩ කරන්නේ. ඒකට කොහොමඩත් නිස්සද්ද වැඩ කරන්නේ. ඒකල කොහොමඩත් කරන දේ පිළිබඳ සතියෙන් වැඩ කරන්නේ. ආන්න මේ වගේ ගතියක් එන්න ඇතුළතින්ම එන්න ඕනේ. මම මේ ප්‍රගල්භ ගති නැති කරන්න ඕනේ. දුරච ගති නැති කරන්න ඕනේ. මම සෝචකුයි කරු වෙන්න ඕනේ කියනකොට මේ පර්යංකේ ඉඳගෙන ඉන්නකොට විතර නෙවෙයි. ගුරුවරයා ඉදිරිපිට විතරක් නෙවෙයි. ගුරුවරයා නැති තැනදිත් තීරුම් ගන්න ඕනේ මට මේ මේ මේ මෙච්චර තටපට නැතුව මෙච්චර කලකැබෑන් නැතුව මෙච්චර කචකචේ නැතුව tempatව නැවතිල්ලේ සතියෙන් වැඩක් කරන්න බැරිද කියලා. ඉතින් ඒක එන්නේ නැහැ ඇතුළත Tamange අර කියන චිත්ත මාත්‍රාව ඇතුනේ නැත්තම්. චිත්ත මාත්‍රාව ඇති වුණාට පස්සේ යාට පේනවා නිතරම මම හරියට වැඩි හිටියෙක් යටතේ ඉන්න කෙනෙක් වගේ. නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මම ඉතින් බුරුමේදී දැකලා තියෙනවා. ඒ බුරුමේ අපි ඒ පණිතරම ඉන්නකොට මේ සාමාන්‍ය යෝගාවචරය ඔක්කොම හරියට gediya ගහනකොට උදේ 10ට දාහනෙට රැස් වෙනවා. ඉතින් එදාට මේ මගුල් ගෙවල් ගන්න මේ භාවනා මධ්‍යස්ථාන. ඉතින් මගුල් කට්ටියත් ඔක්කොම එනවා මනමාලි මනමාලයත් එනවා. ඒ කට්ටිය තමයි සම්පූර්ණ සංඝයාට දාන දෙන්නේ. ඉතින් ඔක්කොම ගෞරවයෙන් පූජා කරලා පින්පමුණවල ඉවර වෙච්ච ගමන් අර සංඝයා හිඳගත්ත තැනම වාඩි වෙලා ඒ ඉතුරු වෙච්ච වරුපල්ල. එහෙම නැත්නම් අර ඉතුරු ඉඳුල්පත් ටික කණේක තමයි ගලේ ලොකුම සන්තෝෂේ. හරි ආසයි. ඒ බත්ම බෙදාගෙන කනවා. ඉතින් දැන් මේකට මේක සෑහෙන ගාණක් ඒ ස්ථානට ගෙවනවා. එතකොට ඒගොල්ලෝ දානෙත් දෙනවා. ස්ථානට ආධාර කරනවා. ඉතින් ඒ නිසා ඒක චාරිත්‍රයක්. ඒ නිසා බුරුමිට ගියාට පස්සේ තේරෙයි අපේ කට්ටිය පන්සල් යනකොට සුදු ඇඳට ඒගොල්ලෝ ලිප්ස්ටික් ගාලා කියුටෙක්ස් ගාගෙන මගුල් නැඳුමින් තමයි පන්සලට යන්නේ. ඉතාමත්ම තෙදවත් බොහොම ලස්සන ඇඳුම් ඇඳගෙන මම බර්ත්ඩේ පාටි එකට යන්නේ පන්සලට මගුල් දෙට යන්නේ පන්සලට. ඉතින් අපි යෝගාවචර වශයෙන් එනකොට ඒ සයඩෝ අපේ ස්වාමීන් වහන්සේ සමහරට මයික් එක ගන්න කියනවා කරුණා කරලා ඕගොල්ලෝ සද්දබද්ද කරන්න එපා. මේක මේ චාරිත්‍රාක් කිරුවට හරි මේ විදේශීය භික්ෂුන් වහන්සේලා සහ යෝගාවචරයෝ ඉන්නවා කෑකොස්සන් ගහන්න එපයි කියලා. සයිඩෝ හිටියොත් මේ කතා කරලා කියනවා. ඔව් කතා කරලා කිව්වට විනාඩි 5කින් ආයෙත් කච කච කච කච කච කච කාලා වටන් ගන්න. මගුල් ගෙදරනේ. නිකමට අර වීඩියෝ කැමරාවක් ඇවිල්ලා අල්ලපු ගමන් තීරමලා නිකන් පසේ බුදුරජාණන් වහන්සේලා වාගේ. පුදුමාකාර tempatgatuwekට එන්න පටන් ගන්නවා කැමරාවට අහු වෙන හින්දා. ඕනෙම කෙනෙක් දැපෙන තමා ගන්න ඕනේ නම් වීඩියෝ කැමරාවක් අල්ලන්න බුණේට ඉවරයි. කඩුව බිම තියෙනවා පිස්තෝල බිම තියෙනවා ඔක්කොම ඉවරයි ප්‍රතිවේක්ෂාවට බයයි. ඔක්කොම සෙල්ලම් තියෙන්නේ පිටිපස්සේ ඉඳගෙන අන්ධකාරය තමයි. ඉතින් ඒක නිසා කහගාරි දැන් ඩ්‍රැකියුලා චිත්‍රපටි බලලා තියෙනවා නම් දැකලා ඇති ආලෝකය වැටිච්ච ගමන් එයාට මේ දරුණු කෘත්‍ය කරගන්න බෑ මූණට කණ්ණාඩි අල්ලපු ගමන් එයාට වැඩි කරන්න බෑ වීඩියෝ කැමරා එකක් දාපු ගමන් දැන් ලංකාවේ කොළඹ තිබුණු ගොඩාක් අපරාධ අඩු වෙලා තියනවලු වීඩියෝ කැමරා එකක් දා කැමරා එක වැඩ කරන්නේ නැහැ ඒක වෙනම කතාවක්. හයි කරන දවස් විතර වැඩ කරන්නේ. කැමරාවක් අල්ලලා තිනකොට වැඩේ ඉවරයි. අනිත් වගේ Taman නිතරම ඉන්නේ කැමරාවක් යටතේ කියලා හැඟීම ගන්නවා නම් සතිය පිළිබඳ හොඳම නිදර්ශනයක් තමයි ඔය. අනිතරෝ මතක තියානින්ද මම වැඩ කරන්නේ මන් දිහාම කැමරා එකකින් බලාගෙන වගේ. අන්න එතකොට අහන්න දෙයක් නැහැ ඉඳගත්තාම මොකද්ද කරන්නේ හිටගත්තාම මොකද්ද කරන්නේ ගෙදර වැඩ කරනකොට මොකද්ද කරන්නේ කොයි වෙලාවෙත් නැවතිල්ල කරපන් කොයි වෙලාවෙත් නිසද්ද වෙයන් කොයි වෙලාවෙත් සතියෙන් හිටපන් හිටියේ නැහනේ කැමරා එක අරගෙන බලන්න පුළුවන් මම මේ වැඩක් කරන්න ගියාම කොච්චර සටපට සද්දද කොච්චර කැලැබ ගෑනියක්ද කොච්චර තක්කු මුක්කුද ඉතින් මෙන්න මේ වගේ Tamange චර්චේ නැවත සලකා බලලා ඒ තියෙන ඔලමුල ගති ඒ තියෙන ප්‍රගල්භ ගති හිතුවක්කාර ගති දුර්වච ගති මම නැති කරගන්න ඕනේ කියන එක ඇවිල්ලා නැත්තම් එයාගේ හිතට ඇවිල්ලා නැත්තම් එයාට වැක්කිරුවත් තොරතුරු පරියන්කේ ගිහිල්ලා මොකද්ද කරන්න කියලා එයාට තේරෙන්නේ නැහැ. ධක්මණ්ඩ ගිහිල්ලා මොනවද කරන්න ඕන කියලා පැය ගණන් උපදෙස් දුන්නත් තේරෙන්නේ නැහැ. එදින්දා වැඩ කරනකොට කොහොමද සතිය පිටවන්නේ කියලා මොකද එයාට ඇතුළතින් අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ. මම දුර්වච ගති නැති කරන්න ඕනේ. මම සුවච වෙන්න ඕනේ. මම මු르දු අනිමානි අනතිපානි වෙන්න ඕනේ කියලා. ඉතින් එයා හිතනවා මේ මට මේ තාම හරියට උපදෙස් ලැබිලා නැහැ නේ. මට ඉඳගත්තාම මොකද්ද කරන්න ඕන කියලා දැනගිලා නැහැ නේ. කියලා දීලා නැහැ මම සක්මන් කරනකොට කොහොමද බලන්න ඕන කියලා මට කියලා දීලා නැහැ එදින්දා වැඩ කරනකොට මට කොහොමද සතිය පවත්වන්න ඕන කියලා කියලා දීලා නැහැ කියලා ඉතින් යාට තේරෙන්නේ මොනතරම් තාක්ෂණික උපදෙස් දුන්නත් පදින්නේ හිතට මොකද යාට හැදෙන්න ඕන කමක් නැහැ. යා හැදෙනු නම් හැදෙන්නේ ගුරුවරයා ඉස්සරහ පිට විතරයි. ගුරුවරයා නැති වෙච්ච ගමන් ආයෙත් අර තිබුණු තාලට හොදෝද මඩේ දැම්ම වගේ යනවා. ඉතින් මේ නිසා වෙන්නේ ගුරුවරයාට කාලෙකින් එපා වෙනවා. ඕනකම තියෙනවා ඕනකම තිබුණාට ඇතුළෙන්ම වෙනසක් ඇති වෙලා නැහැ ඇතුළෙන් චිත්ත මාත්‍රාව ඉපදිලා නැහැ ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට සත්පුරුෂයෙක් දැකලා හෝ සත්පුරුෂ ධර්මයක් අහලා හෝ සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න ගිහිල්ලා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ නමක් දැකලා හෝ ආර්ය ධර්මයේ අහලා හෝ ආර්යයන් වහන්සේ නමක හැසිරෙන්න ගිහිල්ලා දැනගත්තොත් මේ මයි ළඟ තියෙන මේ වගේ ඔලොමොල ගති වගේක් ප්‍රගල්බ ගති වගේක් දෝචස කරන ගති වගේක් මම මේක නැති කරන්නේ නැතුව කොච්චර පරියන්කේ සමාධිය ඇති කරගත්තත් වෙනසක් නම් ඇති වෙන්නේ නැහැ. එදින්දා ජීවිතයේ පිරිසක් එක්ක වැඩ කරනකොට sannivedanayak කරනකොට සභාවක වැඩ කරනකොට ඒ තැම්පත් වෙන ගතිය සුවච වෙන ගතිය මෘදු වෙන ගතිය අනතිමානීක වෙන ගතිය වෙනසක් වෙන්නේ නැත්නම් පරියන්ක කොච්චර සමත විපස්සනා කරත් හැබැයි වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත කියන්න පුළුවන් Tamanට භාවනා කරගෙන යනකොට භාවනාවේදී මේ සතිය මුදුන්පත් වෙනවනම් සතිපට්ඨානයක් පාටපත් වෙනවනම් නිතරම Tamanට තේරෙනවා Taman ශිෂ්‍යෙක් Taman යෝගාවචරයෙක් මේ කරන කියන හැම තැනකදීම පුළුවන්තරන් සතියෙන් පුළුවන්තරන් නිස්සද්දව පුළුවන්තරන් නැවතිල්ල වැඩ කරන්න ඕන. ඉතින් අපි හිතනවා නෑ නෑ මේ මේ දවස් 10ක භාවනා කරලා ආපු ගමන් රහත් වෙයි කියලා. ඒ දවස් 10න් ඔක්කොම කරගන්න හදනවා. Tamange අර හිදිනතා ජීවිතයේ දිනචර්යාවේ එහෙම නැත්නම් මේ සම්මා ආජීවයේ වෙනසක් කරන්න කැමති නැහැ. මේක කවදාකවත් පොවන්න බෑ. කවදාකවත් පොවන්න බෑ. ඉතින් මේක මෙහෙමනම් හිතාගන්න Tamanට හැදෙන්න ඕනකමක් නැතුව කොච්චර භාවනා කරුවත් හැදෙන්න බැරි නම් දාන කුසලයෙන් හැදෙයි කියලා හිතනවා. සීල කුසලෙන් හැදෙයි කියලා හිතනද? කද්දාකවත් හැදෙන්නේ භාවනා කුසලය කරත් මේ පර්යංකේ නෙවෙයි වැදගත්ම දේ පර්යංකේ වැදගත් තමයි. පර්යංකේ සත්‍ය පිටවන්න ලේසි තමයි. නමුත් ඊට වැඩිය බොහොම වැදගත්. ඒ ඇති කරගත්ත සතිය කඩා ගන්න නැතුව සක්මනීදිත් කරගන්න පුළුවන් නම් ඊටතදී ගොඩාක් වැදගත්. මේ අනික් වෙලාවල් වලට අනවශ්‍ය කතා අනවශ්‍ය ක්‍රියා නොගැලපෙන දේ මඩු ගානේ භාවනා මධ්‍යස්ථානක ඉන්නකොට නතර කරගන්න බැරි නම් එයාට මේ සතිය පිළිබඳ දේශනා අහලා තාක්ෂණ දැනුමෙන් ඇති වෙන්නේ නැහැ. එහෙම කෙනාට ගෙදර ගියාට පස්සේ අදත් ප්‍රශ්නයක් අහලා තිබුණේ කන් දැන් මොකද කරන්න ඕනේ කියලා. මොන තාලෙන්වත් විසඳලා දෙන්න බෑ. ඒසම් හුදුවට මතක තියාගන්න පරියංකේදී තමයි මේකට අඩුම පාඩම හම්බ වෙන්නේ. ටිකක් හරි පාඩම හම්බ වෙන්නේ සක්මන් කරනකොට ඇස් දෙකත් අරගෙන රූපත් බල බලා ක්‍රියාවක් කරන ගමන් කොහොමද සතිය පාත්තන්නේ? වඩාත් හොඳට පාඩම ලැබෙන්නේ මේ ප්‍රගල්භතාවයේ හරහා දෝචස කරන ධර්මය හරහා මේ එදිනදා ජීවිතේ තමන් වැඩ කරනකොට කොච්චර තමන් කලබලද කොච්චර අනවශ්‍ය පටලවාගෙන පටලවා ගන්නවද කොච්චරක් කතංකති භාවය කෙනෙක් එක්ක ඇවිලි ඇවිලි කතා කරන්න තියෙන අවශ්‍යතාවය ඇවිලි ඇවිලි වැඩ කරන්න තියෙන අවශ්‍යතාවය මේ දේ තියෙනවනම් ඒ කියන්නේ තාම ඇතුළතින් අර මම මේක මු르දු වෙන්න ඕනේ අනතිමානි වෙන්න ඕනේ කියන ඒ චිත්ත මාත්‍රායි ඉපදිලා නැහැ. නැවත නැවත සලකා බලන්න කියලා තියෙනවා. එහෙම චිත්‍ර මාතා ඉපදෙන්නේ නැතුව අපි නිකන් කාර් එකක් කරන පිටින් තින්ත ගාලා ලස්සන උපමට්ටම් කරාට එන්ජින් එක සවුත්තු විනා ඒකේ මහා ලොකු වෙනසක් වෙන්නේ හොරට විගුණන්න විතරක් පුළුවන් වෙයි. නමුත් ගත්ත මිනිහට ඇති වැඩක් වෙන්නේ නිසා ඇතුළතින් Tamanට ඇත්තටම හැදෙන්න ඕන කමක් ඒ දෝචස්ස කරන ධර්ම අයින් කරලා සෝවචස්ස කරන ධර්ම ඇති කරගන්නට ඕනකමක් තියෙනවද කියලා වඩාත්ම පේන්නේ එදිනදා වැඩ කටයුතු කරනකොට. එහෙම නැත්නම් මේ තමන් ගැන බලන කිනා ඇති තැනත් නැති තැනත් දෙකේදීම කීකරු ගතියක් එනවනම් ජීවිතේ ශාන්ත ගතියක් ජීවිතේ විස්්‍රාම වෙන ගතියක් ජීවිතේ හුදකලා වෙන ගතියක් ජීවිතේ පිරිච්ච ගතියක් එනවනම් 100ක් ඒතගේ පරියන්කේ ඒකාන්තේ සාර්ථක වෙනවා කියන්නේ. පරියන්කෙත් වගේම සක්මන සාර්ථක වෙනවා. ඒ මොකක්වත් නැතුව මේ පරියන්ක සක්මන් සාර්ථක වුණාට ජීවිතෙත් ලොකු හරවත් වෙනසක් ඇති වෙන්නේ නැහැ. එදිනදා ජීවිතේ කටයුතු වලදී, gedara dora වැඩ කටයුතු වලදී Tamange මේ සාන්ත ගතිය නැත්තම්. ඉතින් බලන්න ඒක තමන්ම තමන් ඇති කරගත්තොත් ඉඩ ඉඩක් තියෙනවා මේකේ. කාටවත් තව කෙනෙකුට පටවන්න බෑ. කොහොමඩක්වත් බෑ. තව කෙනෙක් නිවන් දක්කන්න හෝ තව කෙනෙකුට මෙහෙම හැදියන් කියලා කියන්න ඒ කෙනාට ඒ හැදෙන්න ඕනෑ කියන චිත්ත මාත්‍රාව ඇති වෙලා නැත්තම් වෙන්නේ මොන වෙනසක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ හෘදේ වස්තුවෙන් පපුවට තට්ටු කරලා අහන්න ඕනේ. මේ බණ භාවනා කරනකොට මට මේ දුර්වච ගති නැති කරගෙන සුවච ගති ඇති කරගන්න මෘදු අනුචමානීකට ඇති කරගන්න ඇත්තටම ඕනෙකමක් තියනවාද? ඒක මේ කරගෙන කරගෙන යනකොට ටික ටික හරි වැඩෙනවද? එතන අර <clears throat> ප්‍රගල්බ ගති, හිතුවක්කාර ගති, ඔලමල ගති වැඩෙනවද කියන එක තමන්ම නැවත නැවත සලකා බලන එකට අපි කියනවා බය ලැජ්ජාව කියලා. පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව. හැම ක්‍රියාවකදීම පුළුවන් තරම් වෙනදට වැඩිය බලන ගතිය ඇවිල්ලා මේ මොකල්ලාන ස්වාමීන් වහන්සේ තුන්වෙනි පියවරසෙන් පෙන්වන චිත්ත මාත්‍රාව ඉපදවා ගත්තට පස්සේ කෙනෙකුට තේරෙනවා නම් මම හිතින් සුවච වෙන්න හැදුවට හිතින් මු르දු අනුචිමාන වෙන්න ගත්තට තාමත් මම එකට එක කියන ගතිය තියෙනවා. මට චෝදනා කරනකොට මම මල්ලෙන් ගහන ගතිය තියෙනවා. චෝදනා කරනකොට මම කතා වෙන පැත්තට හරවන ගතිය තියෙනවනම් උත්සාහ කරන්න කියලා තියෙනවා. වීරිය කරන්න කියලා අර චිත්ත මාත්‍රාවක් ඇති කරගත්තේ නැති කෙනාට කවදාකවත් වීර්ය කරන්න බෑ. චිත්‍ර මාත්‍රාවක් ඇති කරගත්ත කැමැත්තක් කුසල ඡන්දයක් ඇති කරගත්ත කෙනාට විතරක් Taman දිහා නැවත හැරලා බලනකොට මම ළඟ එහෙම මෘදු ගතියක් වෙලා නැහැ කිව්වොත් ඒකට කියනවා වීරියවන්ත වෙනවා කියන. ඒ නිසා මේ Tamange හිතේ පහළ වෙච්චි නැති තාම ආපු නැති අකුසල ධර්මයක් තව ඒක පහළ නොවීම පවත්වා ගැනීම සඳහා ඒ කරන වැඩපිළිවෙලේ විස්තර කතාවක් මේ කියන්නේ. තාම මයිලඟ ප්‍රබල් ප්‍රගල්ප ගති පහළ වෙලා නැහැ. ඔලොමල ගති පහළ වෙලා නැහැ. හැබැයි පහළ වෙන්න ඉඩ තියෙනවා. මගේ හැදියාව හැටියට මම පසුබිම හැටියට. එහෙමනම් මේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති පදහති. ඕක තමයි සරුවචනාංශිකේ තියෙන මේ සතර සතිපට්ඨාන පස්සේ තියෙන සතර සම්‍යක් ප්‍රදන් වීර්ය විස්තර කරන පළවෙනි පදේ. තාම කෙලසිච්ච නැති චිත්තක්ෂණයක් නික්කලේශීව පවත්වාගෙන යන්න. නැත්නම් කියනවා නිර්මලව පවත්වාගෙන යන්න. කෙලස් නැතුව පවත්වාගෙන යන්න පැතුවට බෑ. පතන් නැතුවත් බෑ. ඒ ඉස්සල්ලාම කරගන්න ඕනේ චන්දං ජනේති මම කුසල ඡන්දයක් ඇති කරගන්නවා මට එනේන චිත්තක්ෂණය කොහොමදත් පිළිසිදුයි. මං මේ චිත්තක්ෂණය මේ ප්‍රකල්ප ගති වලින් කෙලස ගන්නෑ කියලා මම ඒකට ඡන්දං හිතක් ඇති කරන්න ඕනේ. දුවට මතක තියාගන්න මේ චන්දං ජනේති කියන එක ශ්‍රද්ධාවේම දියුණුවක්. හැබැයි ක්‍රියාශක්තියක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ හුදු ඇදහිල්ලක් විතරයි. ඒක වග වෙලා නැහැ. ශ්‍රද්ධාවේ වගවීමකින් ක්‍රියාශක්තියක් බවටපත් වෙන ශක්තිය තමයි මේ කුසල ඡන්දය කියලා කියන්නේ. Tamante මේ ඇත්තටම ඕනකමක් තියනවාද? එහෙම ඕනකම තිබුණත් අසා අසාර්ථක නම් ඊට පස්සේ වෑයම් කරනවා. චන්දං ජනේති වායමති. කැමැත්තක්වත් නැති කෙනාට මොන වෑයමක්වත් කරන්න බෑ. වෙන්නේ අන්නේ වෑයම තමයි පෞරුෂත්වය කියලා කියන්නේ. පෞරුෂත්වයක් නැති මනුස්සයර කොච්චර මේ මනාප අදහස් හොඳ යෝජනා ක්‍රම තිබුණත් කොන්ද පණ නැහැ. වැඩේ එනකොට ආය පුරුදු තාලයට ගැටෙනවා. පුරුදු තාලයට මල්ලෙන් ගන්නවා. පුරුදු තාලයට වෙන පැත්තට කතාව හරවනවා. පුරුදු තාලයට නුරුස්නා ගති පානවා. ඒ නිසා මේ වෑයමේදී ඒ යෝගාවචරයට මේ ථේරවාද ශාසනයේ දහසකුත් එකක් ක්‍රම සහ විදි කියලා දීලා තියෙනවා. කොහොමද බෑයම් කරන්නේ? කොහොමද ඒක කරන්නේ? ඉස්සල්ලාම තමන් ඒකට නොකරනද නොකලෙසෙන්ද නිර්මල වින්ට හිතක් ඇති කරගන්න ඕන. හිතක් ඇති කරන ක්‍රියාත්මක කරලා බලනවා නැවත සලකා බලනකොට නෑ මගේ වෙනසක් වෙලා නෑ. තාම තියෙනවා කේන්ති යන ගති. ඉතින් අන්න ඒක දෙනකොට කරන වෑයමට තමයි මේ තේරවාදයේ තියෙන අඩුම කැඩුම ටික උපකරණ ටික ක්‍රමසහ විදි කියලා කියන්නේ. අපි මෙහෙම හිතමු ටිකක් කිට්ටුවෙන් යන කතාවක්. භාවනා කරන යෝගාවචරයෙක් දැනගන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන චිත්තක්ෂණය බොහොම පිරිසිදු චිත්තක්ෂණයක් කියලා. එහෙම නැත්නම් කියන දේ ආදාහ ගන්න. එහෙම නැත්නම් හිතා ගන්නවා ආස්වාස කරන වෙලාව ආස්වාස දන්නවා ඒක ලොකුම පින. ලොකුම දානි. නිසා මම පුළුවන් තරම් වාඩි වෙලා ඉන්නකොට මට ආස්වාස ප්‍රසවාසෙත් එක්ක ඉඳ ලැබේවා කියලා මම අදහසක් ඇති කරගන්න. එහෙම අදහසක් ඇති කරගෙන ඉන්නකොට එයාට හිතවිලි එන්න පටන් ගත්තයි කියලා හිතමු. ආනපානේ භාවනා කරන්න හම්බෙන්න ඉතලා ඕන්න ගොඩක් හිතවිලි ඒ හිතවිලි එනකොටම Tamange හිත චෝදනාවක් කරනවා අනේ මම මේ ආවේ හිතන්නද මම මේ සිල් ගත්තේ හිතන්නද මට ඕනේ ආනාපානෙ ඉන්න නේද ඒතියෙද්දිත් මේ හිතිලි දිගට දිගට දිගට එනකොට හරියට Tamanට චෝදනාවකින් චෝදනා කරපු කෙනෙක් වගේ අපි අර හිතවිලියට නුරුස්නා ගති පානවා. අපි ඒක නොදකින් නොපතන් කියන ගතියකට යනවා. යන්න යන්න හිතවිලි වැඩි වෙනවා. ඉන් දන්නවනම් දැන් මට ඕන කරලා තියෙන නික්ලේශී අදහස් තමයි අරමුණේ ඉන්න එක. එතකොට මේ හිතවිලි වලින් චෝදනා එනවා. සද්ද වලින් චෝදනා එනවා. වේදනාවලින් චෝදනා එන්නකොටම මගේ හිතේ නුරුස්නා ගතියක් ආවනම් මම ඒකට ප්‍රතික්‍රියා කරා නම් එnde එnde එnde හිතවිලිම වැඩි වෙන්න පටන් ගන්නවා. වේදනාවම වැඩි වෙන්න පටන් ගන්නවා. ශබ්දම වැඩි වෙන්න පටන් ගන්නවා. මගේ හිත ඉතින් දිග්ගට මේකත් එක්ක පැටලිලා නඩු කිය කියා චෝදනා කර කර මට නම් මෙතන භාවනා කරන්න බෑ මෙතන සද්ද වැඩි මෙතන භාවනා කරන්න මට හිතවිලි වැඩි මේ පරියන්ක ඉන්න බෑ මට වේදනාව වැඩි කියලා අපි චෝදනාවෙන් චෝදනා කරනවා එහෙම නැත්නම් අප්‍රසාදය පළ කරනවා. ඉතින් මේක මේ ඉන්න පරිස්පර්ශදී ඉන්න මේ පිරිසේ කාටද නොවිල නැත්තේ? ඕනම කෙනෙකුට මේ අරමුණේ ඉන්නකොට කෙලස් නැහැ. ඒක සති මාත්‍රාව. මම ඉන්නේ පරියංකේ ආනපානේ බලමි. නැත්තම් පිම්මි මැකිලින් බලමි. එහෙම නැත්නම් මම ඉන්නේ ඉරියව්ව බලමි. එහෙම ඉන්නකොට අපිට හිතවිලි එනවනේ. වේදනාව එනමනේ givisagena තියෙනනම් අපි ආනපනින්ද තමයි. එතකොට මේ එන හිතවිලි වේදනා චෝදනා මේ සද්දවලට අපේ හිතේ නුරුස්නා ගතිය පහළ වෙනකොට ඒක හොඳ දියකුත් නෙවෙයි බබ අපි දන්න වුණාට කොහොම කෙරුවක් අන්න නුරුස්නා ගතිය එනවනේ. ඒක ස්වභාවිකයි. අදිෂ්ඨානයක් ගන්න කියලා කියනවා ඒ වෙලාවට ඒක ඉතින් කරන්න දෙයක් නැහැ හිතවිලිත් එනවා චෝදනත් එනවා මම පුළුවන් තරම් ඊ타මත්ම සුවචව ඊ타මත්ම මෘදු අනතිමානීව නැති වෙලාවේ අල්ලබනල්ල බල බල නැවත නැවත හිත වර්තමානට ගන්නවා නැවත නැවතත් ඉන්න ඉරියව්වට ගන්නවා නැවත නැවතත් ආස්වාස් ප්‍රසවාසයට ගන්නවා අර හිතවිලි එනවා කියලා සද්ද එනවා කියලා වේදනාව එනවා කියන එකට චෝදනා නොකර එහෙම නැත්නම් අමනාප පහළ නොකර එහෙම නැත්තම් මේක නොවේවා කියලා ඒක වෙන පැත්තකට හරවන අදහසකින්වත් තොරව ඒක වළක්වන්න බෑ. ඉතින් මං හැදිච්ච හැටි නෙමේ. නමුත් මේක නැති අල්ලපනල්ල බනලා මට ආය අරමුණේ හිත තැම්පත් කිරීමේ ශක්තිය ඒක මගේ පෞරුෂත්වය මම පුළුවන් තරම් ඒකට උත්සාහ ගන්නවා කියලා ගත්තොත් එයාට තේරෙයි ඒ යෝගාවචරයට තේරෙයි මේ හිතවිලිත් එක්ක ද්වේෂ කරාට මොනම ලාභයක්වත් නැහැ කරන්න දෙන්නේ මේ හිතවිලි එන්න ඇරින්න එකට කරන්න දෙයක් නැහැ. හිතවිලි නැති වෙලාවේ. හිතවිලි නැති අල්ලපනල්ලේ පුළුවන් තරම් අර මූල කර්මස්ථාන යොදවන එකට කියතැයි සුවචකම කිය. මු르දු ගතිය කිය. අනතිමානී ගතිය කිය. එහෙම නැතු ඒකත් එක්ක එකට එක ගැටි ගැටි වාද කර කර කරන්න ගත්තොත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම වගේ දිගටෝම හිතවිලි කරදර එන එක නම් හිතවිලි බහුලීකරණය වෙනවා. ඉන්න වේදනාවත් එක්ක ගැටෙන්න එකනට වේදනාව වැඩි වෙනවා. ශබ්දත් එක්ක ගැටෙන්න එකනට සද්දෙන් කරදර වැඩි වෙනවා. ඒක නිසා ශබ්ද ඉති මොන කරන ශබ්ද එනවනේ නැති වෙලාවේ මට ආයෙත් ගෙනල්ලා ආනපන තියන්න බැරිද? බොහොම නිහතමානීව මුරුදුව අනතිමානීව මට ආයෙ ගෙනත් තියන්න බැරිද කියලා බැලුවොත් හැම කෙනාටම මේට වැඩිය හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. දැන් මේ ඉන්නවට වැඩිය හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා Tamanට කරදරයක් චෝදනාවක් කරනට එයාට නැවත චෝදනා කරන්න යන්න එපා. ඒක මල්ලෙන් ගහන්න යන්න එපා. ඒක නොවේවා කියන නුරුස්න ගති පහල කරන්න එපා. ඒක ඉතින් කරන්න දෙන්නේ අපි හැදිලා තියෙන හැටි. ඒ තියෙද්දි බලන්න තමන්ට නික්ලේශී නිර්මල අදහසක් තියෙනවනේ මම මෙතන මම දැන් මෙතන ඉන්නවා කියන එක නික්ලේශී නිර්මලයි. වම් දකුණු වශයෙන් සක්මනේ බලන එක නික්ලේශී නිර්මලයි. ආස්වාද ප්‍රසවාස වල ඉඳගෙන ඉන්නවා බලන එක නික්ලේශී. බොහෝම නිහතමානීව බොහෝම මු르දුව බොහෝම අනතිමානීව ලද ලද වෙලාවේ අර චිත්තක්ෂණය ගොඩ ගන්න නික්ලේශීව පාත්තගෙන යන්න උත්සාහ කළොත් ලක්ෂ කෝටි වාරයක් අපිට එක පරියන්කකදී හම්බ වෙනවා කොච්චර හිත පිට ගියත් පුප්පන්න නැතුව රොස්පරොස් නැතුව ද්වේෂ කරන්නේ නැතුව අමනාපගම් පහල කරන්නේ නැතුව ආපහු ගෙනල්ලා අර තමන්ගේ ආරක්ෂක භූමියේ ക്ഷേම භූමියේ නිර්මල තන සතිය පිහිටීමට කටයුතු කිරීම ප්‍රගල්බ කෙනාට හිතෙන්නේ නෝන්ජල්කමක් කියලා. ප්‍රගල්බයට ඔලොමොට්ටලයට හිතෙන්නේ මේක නෝන්ජල් ගතියක් කොහොම කෙලෙස් වලට බය ලැබෑ කියලා එයා කරන්නේ අර ආදුනිකෙක් වුණත් අර කෙලෙස් එක ගැටි ගැටි නඩු කිය කියා චෝදනා කර කර නුරුස්නා ගති පාණ්ඩ පාණ්ඩ මේ द्वේෂයට මේ නුරුස්නා ගතිය තමයි ආහාරය. තරහ වෙන්න වෙන්න ද්වේෂය වැඩෙනවා. මුරුදු වෙන්න, මොලෙක් වෙන්න, අනතිමානී වෙන්න ඒ කට්ටිය කරදර කරපු දාවයි මම ගිහිල්ලා පුළු පුළුවන් වෙලාවේ මම ආස්වාද ප්‍රසවාසයේ හිත තියෙනවා මෙහෙම කරනකොට වැඩේ හරිනම් මෙන්න මෙහෙම සියුම් ලක්ෂණයකින් Tamanට දැනගන්න පුළුවන් වෙයි මගේ වැඩේ හරි කියලා මොකද්ද මෙහෙම භාවනා කරනකොට ඔන්න හිතවිල්ල දිගේ යනවා දැන් Taman දන්නවා මෙතෙන්ට ආවේ හිල් ගත්තේ හිතන්න නෙවෙයි. නමුත් හිතවිල්ල දිගේ යනවත් එක්කම මේ කුසල ඡන්දයේ තියෙන එකට දැනගන්නවත් එක්කම හිත වහාම අනපාණ්ඩේ නික හරිය රබර් පටියක් ඇදලා අතෑරියා වගේ හිත ආය ආනපානට එන ගතියක් එන්න පටන් ගන්නවා. මෙන්න මේක නිරීක්ෂණය කරපු දවසේ පටන්ම යාට යෝගාවචරය කියනම ගැලපෙනවා. හිත පිට යනවා. ඒක වළක්වන්න බෑ. නමුත් ගිය බව දැනගත්ත ගමන් සුළු ප්‍රයත්නයකින් එහෙම නැත්නම් අනායාසයෙන් වගේ හිත ආයතර මූල කර්මස්ථානෙට ආරක්ෂක ස්ථානෙට නිර්මල තැනට නික්ලේශී තැනට එන දේ මේක දැකපු දවසේ තේරෙයි මේ ධර්මයේ කියන එක සුවක්ඛාතයි මේ ධර්මයේ කියන එක අකාලිකයි ඒහි පස්සිකයි මම මෙතක උත්සාහ කරපු නිසා පිටියන එක නම් අතර වෙන්නේ නැහැ නමුත් පිට ගිය බව දැනගත්ත ගමන් හිත ආපහු වෙවිලා මූල කර්මත්තන්නේ හිටිනවා. මේක තමයි සතිය අපට ලබලා දෙන අරසාව. ඒ වෙනුවට මේ මූල කර්මත්තානෙන් පිට යන්න හේතු වෙච්ච එක සද්දෙත් එක්ක ගැටි ගැටි හෝ වේදනාවත් එක්ක ගැටි ගැටි හෝ හිතවිල්ලත් එක්ක ගැටෙන්න යෑම ප්‍රගල්බ ගතිය. ඒක ඔලොමොල කම. දුර්වච ගතිය. ඒක තමයි මායя අපිට දෙන්න ලනු. ගැටෙන්න ගැටෙන්න ගැටෙන්න කෙලස් වැඩි. ගැටෙන්න ගැටෙන්න ගැටෙන්න මාර්යා දත් විලිස්ස විලිස්ස hina වෙනවා. බුදුරජාණන් අපට කියලා දීලා තියෙන ක්‍රමයක් ওই මාර්යා කොච්චර බලවත් වුණත් කොච්චර කෙලෙසුවත් ඔබ ඒක ගැන නෙමෙයි බලන්න තියෙන්නේ. කෙලෙසිච්ච තැන ඉඳලා ආයේ මූල කර්මස්ථානට එන පාර පොඩ්ඩක් බලපන්. බොහෝම නිහතමානීව ඒක කරපන්. බොහෝම සෝචවයන් ඒකට මු르දු වයන් මු르දුලා ආපහු ගේන එක නතර කරන්න මාර්යාට බෑනේ. මාර්යා දිනන්නේ නුරුස්නා ගති පැවොත් විතරයි. මාරයා දිනන්නේ ගැටෙන්න ගියොත් විතරයි. ඇයි මම මේ භාවනා කරද්දි හිතවිලි එන්නේ? ඇයි මම මේ භාවනා කරද්දි වේදනාව එන්නේ? ඇයි මම මේ භාවනා කරන සද්ද එන්නේ කියලා හිතන්න ගත්තොත් කෙලින්ම මාර පාක්ෂිකයි. කෙලස්. මේ කොච්චර සද්ද තිබ්බ සද්ද නැතිවලා මට ආයෙ ගන්න බැරි දානපානෙට. හිතවිලි තිබුණත් ඕන තරම් හිතවිලි වැල් වැල් ගියා පළච්චාවයි. පුළුවන් වෙලාවක මට බැරි දාපව ගන්න මූල කර්මත්තාන්ට. එහෙම නැත්නම් වේදනාව දැනෙනවා. ඇත්ත. මේ වේදනා ASCII වේදනා තියෙද්දිම හෝ නැත්නම් වේදනා අඩු මොහොතක මට බැරිද ආය ආස්වාස් ප්‍රස්වාසයේ බලන්න මේ කියන්නේ හයියෙන් හුස්ම ගන්න කියන එක නෙවෙයි මේ වේදනාව තිබුණත් හුස්ම වැටෙනවනේ වේදනාව තිබුණා කියලා හුස්ම ගන්න එක නතර කරලා නැහැ මේ වේදනාව තියෙද්දිම යම් ප්‍රමාණයකදී වේදනාව හරහා හුස්ම දිහා බලන්න ගත්තොත් තමයි තේරෙන්නේ අපේ හිත මේ ගැටෙන්න ඕන දේ පිටිපස්සේ දුවන්න ගියාට නොගැටෙන දේ නිර්මල දේ තියෙනවා එතනම. ඉතින් මේ ගැටෙන දේ අල්ලගෙන නඩු කිය කියා රොස්පරොස් කතා කරනවට වැඩිය ඔලොමොට්ටල වෙනවට වැඩිය ප්‍රගල්බ වෙනවට වැඩිය දුර්වච වෙනවට වැඩිය අර ඉඩ තියෙන එකට නිර්මල තැනට යන්න මෙච්චර පාර විවෘතව තියේදී ඇයි මම මේ බුද්ධ පාක්ෂික වෙන්නේ නැත්තේ? ඇයි මගේ හිත මේ මාර පාක්ෂික වෙන්නේ කියලා බලනකොට උත්සාහ කරනකොට මොග්ගලණ ස්වාංශ කියනවා දවසක හිතුනොත් එයාට දවසක තේරුනොත් මගේ හිත දැන් ස්වභාවයෙන්ම කරදරයක් වෙච්ච ගමන් ආය එනවනේ මූල කර්මත්තාන්ට හිත පිට ගියයි කියලා කරදර වෙනව අඩුයිනේ ඒ නිසා කරදර තිබුණා කියලා මං හිත නරක කරගන්නේ නැහැ හිත කරදර ගන්න අපව ගන්න අපව මූල කර්මත්තාන්ට එන සුවච ගතිය මුරුදු ගතිය අනන්තිමානි ගතිය වැඩි වෙලා තියෙනවා කියලා මේ චිත්ත මාත්‍රාව ඇති කරපු යෝගාවචරයට තමන් පිළිබඳවම taktseeruwak කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙනවයි කියලා මොග්ගල්ලාන සංසේ සඳහන් කරනවා. ඉස්සර නම් හිත පිට ගියට කනගාටු වෙනවා. දැන් යා කියනවා හිත පිට ගියා පිට ගිය බව දැනගත්ත ගමන් හිත ස්වභාවයෙන්ම අරමුණට එනවා. ආරක්ෂක තැනට එනවා. නික්ලිහි තැනට එනවා. නිර්මල තැනට එනවා. මේක තව එන්න එන්න මට වැඩි වෙයි. කියනකොට මේ එන ප්‍රීති ප්‍රමෝදය නිසා ඒකට ප්‍රීති ප්‍රමෝදය කියන අපි අඳුනගත්තොත් මෙයාගේ මුළු ජීවිතේම විනෝදාංශයක් වෙනවා හිත පිට යන එක වළක්වන එක නෙවෙයි මගේ වැඩේ තියෙන්නේ පිට ගිය හිත කොහොමද අතප්පයක් කඩාගෙන නැතුව අඬ කඩාගෙන නැතුව ඇවිල්ලා ආයේ අරමුණේ පිහිටුවන අන්න ඒ අභියෝගය ඒ කියන gedara වැඩ ටික ඒ කියන දේ Tamange හිතට ගත්තනම් යෝගාවචරයේ ඒ යෝගාවචරය කවදා හරි කියාවි මට කොඩි ගහට උනත් භාවනා කරත හැකි. මට ගෙන්ද කම්පලේ උනත් භාවනා කරතයි සද්ද නැති එක නෙමෙයි ප්‍රශ්නේ. වේදනාව හිතුවේ නැති එක නෙවෙයි තිබුණාට මං හිත කරදර ගන්න. ඒ වෙලාවේ ආරක්ෂා කරන්නේ කොහොමද කියලා මට තේරෙනවා. මම කරන්නේ වහාම ගෙනල්ලා මගේ ආරක්ෂක භූමිය තැම්පත් කරනවා. එන්නේ එන්නේ එන්නේ ගතිය වැඩි වෙනවා. එන්නේ එන්නේ මම මේ බවට වග බලා ගන්නවායි කියලා. ඒසකොට පියවර පහකින් එයා දුර්රුචකති නැති කළා සෝචකති ඇති කළා තියෙනවා. පළවෙනි එක තමයි දුර්රුච වුණොත් අප්‍රසාදයටපත් වෙනවා. අමනාපයටපත් වෙනවා. ඒ වෙනකොට සෝච වුණොත් මට නිසි උපදේශයේ ධර්මෝජාව ධර්මයේ තියෙන සැලකිල්ල ලැබෙනවා. ඊට පස්සේ අදිෂ්ඨානයක් ගන්නවා මම ඊට පස්සේ දුර්රුච වෙන්නේ නැහැ. මම මේව කවුරුත් එක්ක ගැටෙන්න යන්නේ මට චෝදනාවක් කවුරු හරි කරත් මම ඕනේ චෝදනාව හොඳට අහගෙන ඉන්නවා. මම ඕකට පත් උත්තර දෙන්න යන්නෙත් නෑ. මල්ලෙන් ගහන්න යන්නෙත් නෑ. හරස් කපන්න යන්නෙත් නෑ. ඒ තියෙන ගතියක් තියෙනවනම් ඒක මට ගැළපෙන්නේ නෑ කරන්න දෙයක් නෑ තිබිච්චාවයි. මම පුළුවන් තරම් බලන්නේ මේ වෙලාවේ මගේ හිත ආරක්ෂක භූමිය තැම්පත් කරනවා. අනේ මම පරාදයි. අනේ මට බෑ. ඒත් අරින්නේ නෑ. උත්සාහ කරනකොට දවසක තීරණ පටන් ගන්නවා. දැන් නම් ටික ටික ටික ටික කීකරු වෙන ගතියක් තියෙනවා. චෝදනා අඩු වෙලා නැහැ. ශබ්ද අඩු වෙලා නැහැ. වේදනා අඩු වෙලා නැහැ. හිතවිලි අඩු වෙලා නැහැ. මොකද හිතවිලි අල්ලපනල තියේදී මට ගෙනලා අරමුණේ පිහිටවන්න පුළුවන් ගතියේ ශිල්පේ දක්ෂකම ක්‍රමසහ විදි මට වැඩි වෙලා තියෙනවා නම් එයාට ඇති වෙන මේ ප්‍රීති ප්‍රමෝදය ඒ මනුස්සගේ පෞරුෂත්වයේ වෙනසක්. එහෙම නැත්නම් කියනනම් වීතිකම කෙලස් නෙවෙයි පරිඋත් ทาน කෙලස් නෙවෙයි අනුසය කෙලස් දක්වාම සුද්ධියක් සිද්ධ වෙන බවට ලකුණු. ඉතින් ඒක යම් කිසි කෙනෙකුට මේ අවුරුදු 2600ක් පරණ වෙච්ච සාසනයක මේක කර බැලිය හැකි. මට අත්විඳිය හැකි. අකාලිකව මට දැකන ගන්න පුළුවන් කියනවනම් එයාට තේරෙන මේ සද්ධර්මය කියන එක අකාලිකයි, සාන්දෘෂ්ටිකයි. ඒක ඕන කෙනෙකුට ඇවිල්ලා මෙන්න මෙහෙම කරලා බලපන් කියලා ඒහි පස්සිකයි කරලා පෙන්වන්න පුළුවන්. පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝහි ඥානවන්තයාට ප්‍රත්‍යක්ෂ කළ හැකියි. ඒ පුංචි දෙයක් තියෙන. පුංචි දෙයක් තියෙන කෙනෙහිලි එනවා, චෝදනා එනවා, හිත කරදර එනවා. ඒ ගැන කතා කරන්නෙත් නෑ. ඒකට ඡන්ද දෙන්නෙත් නෑ. හිත කරදර එන්නේ නැති, කෙලෙසෙන්නේ නැති අරමුණ දැනගන්නවා. කරදරයක් තියෙනකොට වහාම ඇවිල්ලා කරදරෙත් එක රණ්ඩු කරගන්නට මල්ලෙන් ගහන්න යනවා වෙනුවට අර නික්ලේශිතන ക്ഷേමය අරසාව හොයන ගතිය දන්නවනම් ඒ යෝගාවචරයා කතං කති භාවේ නැති අප්පදක්කිනක් ගාහි නැති අක්කම නැති ඊවසන සුළු එකට එක කියන්නේ නැති දෙන ගුරු උපදේශයේ සාදරයෙන් පිළිගන්න කෙනෙක් බාටපත් වෙන නිසා ඇට වෙනතට වැඩිය ප්‍රීතිය ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා කරදර තිබුණාට කරදර කරගන්නේ නැහැ. කෙලස් තිබුණාට කෙලස ගන්නෙ නැහැ. එයා හරියට පොකුරු ඇසට අහුවෙලා කැමැතිනම් වැසට දෙන්න පුළුවන් කැමැතිනම් වැසට නොතෙන්න පුළුවන් එහෙම විකුරුණයක් සරුවචනංශේ ගාව තියෙනවා. වැස්ස වහිනවා කැමති නම් තෙමෙන්න පුළුවන් කැමති නම් නැහැ. ආන්නේ වගේ Tamanට සතියෙන් ශක්තියක් ලැබෙනවා. කවුරු මොන જાතියමව කුප්පන්න ගියත් කවුරු මොන જાතියමව කෙලස ගන්න ගියත් නික්ලේශිව ඉන්න නම් මම මේ වෙලාවේ පිහිටපතන්න ඕනේ සරණ යන්න ඕනේ අරමුණ දැනගන්න ඕනේ. කොතෙන්ද ගියොත් මට අරසව තියෙන්නේ කියලා. ඒක මේ තක්කමුක්කුවේ කරන්න බෑ. දැන් මේ භාවනා කරනකොට හිතා ගන්නවා පරියන්කේන මම ඉඳගෙන ඉන්නේ ඉරියව්ව ගන්නවා. මට ക്ഷേම භූමිය විදියට. නැත්තම් ආස්වාස ප්‍රසවාස. සක්මන් කරනකොට රූප පේනවා, සද්ද ඇහෙනවා, හිතවිලි. නමුත් මේ වම දකුණ දෙක මම ගන්න මගේ ക്ഷേම භූමිය විදියට. අරසා විදියට. එදින්දා වැඩ කරනකොට මම චේතනාපූර්වකෝ පිඟාන කෝපයක් හොදනවනම්, කනවනම් බොනවනම්, යනවනම් එනවනම් ඒ කරන චේතනාපූර්වක වැඩේට හිත ගෙනත් තිබ්බහම, ඉරියවට ගෙනත් තිබ්බහම තමයි ക്ഷേම භූමිය. ඒ හැම වෙලාවකදීම වැරදෙනකොට වැරද්දත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව චෝදනා කරන එකට චෝදනාවෙන් චෝදනා කරන්න යන්නේ නැතුව තමන්ගේ ආරක්ෂක භූමිය හොයන ගතිය තියෙනවනම් තමන්ට තේරෙයි කවුරු තමන් කුප්පණ්ඩ ගියත් නොකිපී ඉඳීමේ කලාවක් බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා. මේ ලෝකේ කියන්නේම අපිව කුප්පණ දෙයක්. විශේෂයෙන්ම නෑයෝ. විශේෂයෙන්ම කිට්ටු අන්තයෝ. ඒගොල්ලන්ගේ වැඩිම කොනහන එක තමයි. ඒ නිසා නෑයින්ගෙන් කොන් වුණත් වෙන් වුණත් අර නෑයෝ කරන කුප්පන ගතිය තමයි අපේ ඔළුවේ දැන්ටත් තියෙන්නේ. බුදුහාමුදුරුවොත් කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කරන මම බුදු වුණත් මහණෙනි මම ලෝකයට එක මොනම ගැටීමක් ඇති කරගත්තේ නැතත් ලෝකයේ මයිත් එක ගැටෙන එකේ කිසිම නතර වීමක් නැහැ කියලා. ඉතින් එහෙමනම් මේ නරපණු වෙන අපට මේ පවුල් වෙලා දරුවෝ වදාගෙන, ගෙවල් කරවල් හදාගෙන මේ හැම එකක්ම හැම උපේපු වස්තුවක්ම අපිට කෙනහිල්ලක්. කෙනහිල්ලක්. හැම මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සත්‍යය නම් පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ තමන් යමකට ප්‍රේම කරනවා නම් එතනින් තමයි සෝකේ හටගන්නේ. තමන් යමකට තණ්හා කරන එතනින් තමයි සෝක හටගන්නේ. අපි දන්නේ නැති තණ්හා කරන කිසිම කෙනෙක්ගෙන් අපිට හුළඟකින්වත් හානියක් නැහැ. එනවනම් හානිය එන්නේ ශෝකේ එන්නේ මේ මම අල්ල බදාගත්ත දේවල් හරහා. ඒතියෙදි උනත් Taman දන්නවනම් ඒ කට්ටිය මට කෙනහෙනවා බමයි කොනහනවා තමයි. නමුත් මම මගේ සතිය, මගේ සති අරමුණ, මගේ ඉරියව්ව සරණ කරගෙන ඒගොල්ලෝ කොච්චර ගුණ දාන්න හැදුවත් මගේ ඇඟට මම නෙළුම් පතකට වැටිච්ච වතුර කඳුලක් වගේ ඇඟේ ගුණ තිබුණාට තැර වෙන්නේ නැතුව ඉඳ දැනගන්න ක්‍රමය විපස්සනා ක්‍රමය ශිල්පයෙන් මිස දන් දීලා උපයන්න අමාරුයි පොත් කියවලා උපයන්න අමාරුයි කවුරු ආශිර්වාද කරයි කියලා ගන්න අමාරුයි පතලා ගන්න අමාරුයි විඳලම ගන්න ඕන විඳලම ගන්න ඕන ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා හමාර කරමින් මතක් කරන්න පුළුවන් යම් වෙලාවක තමන්ට තේරෙනවා නම් දැන් ඔන්න මට කංකෙදිරියක් පීරි ගෑමනක් හිත කරදරයක් අමනාපයක් ආවා සද්දෙන් ආවා වේදනාවෙන් ආවා හිතවිල්ලෙන් ආයි කොහොඳටම දන්නවා මම ඕක ගැන ජාතික හොයන්න යන්නේ නැහැ අංග ප්‍රත්‍යංග හොයන්න නැත්නම් මම කරන්නේ හැකි ඉක්මනින් ගෙනලා මූල කර්මත්තන්නේ හිත පිහිටවනවනවා පිටවන්න පුළුවන් ශක්තියක් එනවනම් තමන්ට තේරෙනවනේ අර හිතවිල්ල වේදනාවේ සද්ද ඇතිවීම නිසා ඇති වෙන මේ පිරිමැදින ගතිය, පීරි ගෑවෙන ගතිය, හිරිහර ගතිය, අන්නේ තේරෙන වෙලාවේ විතරමයි කෙලස් කැපෙන්නේ. නිකාන් සමාධිය කුඩා තප්පිඩාතක් තියන එකේ කෙලස් කැපීමක් වෙන්නේ. අතන හොඳට තේරෙනවා. මෙන්න මෙච්චර කෙලස් තියෙද්දි මම මගේ ക്ഷേම භූමියට ඇවිල්ලා කෙලස් වලට හැප්පෙන්නේ නැතුව හිටියා. එහෙම තේරුමක් නැතුව ඉන්න පුළුවන් නම් හොඳට අරක්කු බීපුවම කෙලස් කැපෙන්න බෑ. මොකක්වත් උලුවට එන්නේ නැහැ සූස්තියක් දාගෙන ඉන්නවා. කුරු ටිකක් ගන්න. ඇනස්තීසියක් අදලා හිත හිරිවට්ට ගන්නවා. එහෙනම් නිවන් දකින්න එපායි. එහෙම කෙලස් කැපීම බුදුහාමර බෙන්නන. Tamanne හොඳටම තේරෙනවා මම ඉස්සර මේකට රූප කු කිපෙන. ට්‍රොස්පරොස් නුරුස්නාගත් තියෙන. දැන් මම ඒක වෙනුවට ඒක ගැන නඩු විසඳන්න යන්නේ. මම ඒ වෙනුවට මගේ ෂේම භූමියට එන්න මට තැන දාන්න. ඒකට තේරෙනවා මම කොච්චර භාවනා කරත් ඒ කරදරෙන් අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි මම ඒකෙන් කරදරයක් කරගන්නේ නැහැ. ගැටෙන්න යන්නේ නැහැ. පත්තුතර බඳින්න යන්නේ නැහැ. මල්ලෙන් ගහන්න යන්නේ. ඒ වෙනකොට මගේ ෂේම භූමිය මට බුදුන් මට දීලා තියෙනවා. ධර්මය මට දීලා තියෙනවා. මම හම්බ කරලා තියෙනවා. මම පුළුවන් තරම් මේකට ගියොත් ලෝකයා කියාවේ අපි නෝන්ජල් කියලා. ලෝකයා කියාවේ ප්‍රශ්නයක් කරනකොට පැනලා ගිහිල්ලා තමන්ගේ නිකන් ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ අරස වෙන්න. බුදුහාමර කියන්නේ ඉබ්බාට කට්ට තියෙන්නේ ඕකට තමයි. ඉබ්බ අඩුපුප්පඩ නැහැ හිවලා ඉන්න තැන. මාරය ඇවිල්ලා සෙල්ලම් කරනකොට අපි කරන්නේ අරස තැනට යන එක තමයි. මේකට බුදුහාමර කියන්නේ මුරුදු ගතිය, මනතුමානි ගතිය, සූච ගතිය, උදකලාව කැමැති ගතිය, විවේකයේ කැමැති ගතිය, විශ්‍රාමයේ කැමැති ගතිය. ඒ නිසා ඔයගොල්ලන්ට අදෝයින தත්ත්ව සමාජයට එන්න බෑ කවදාකවත් මේ ගුණේ නැතුව. මේ වෙනකොටත් ඕක දැනගන්න දන්න ගුණයක්. කරුණා කරලා ඒක සතියට පිහිටවන්න පිටුල හැම චිත්තක්ෂණම දැනගන්න හිත කිපුණොත් මං අරසාවට කොතෙන්ද යන්නේ ඒක තියෙන්න ඕන නිතරම පනවන ලද ආසනයක් වගේ. ඒකට කෙලස් තිබුණයි කියලා ප්‍රශ්න නැහැ. කෙලස් තියෙනකොට තමයි දන්නවා මෙතෙන්ට ආපුවම මම අරසයි. මං එතෙන්ට එනවා. ආයෙ කෙලස් වලට නොයපන් කියලා මගේ හිතකුත් නැහැ. ගියත් මං එනවා හැටි දන්නවා කියලා දන්නවනම් ඒ තියෙන මුරුදු අනචුමානී ගුණය අරහත්ත්වයේ දක්වම تعلق කරනවා. කවදාකවත් මඟ නතර කරන්න. ඒ නිසා මේක චිත්ත මාත්‍රාව උපදව ගන්න. උත්සාහ කරන්න වැරදුනත් උත්සාහ කරන්න හරියට පස්සේ දිගටම ක්‍රියාත්මක කරනකොට ඒ හරහා අර වෙහෙස හරහා අර දරත භාවයේ හරහා අර පීඩිගෑම හරහා කෙලස් කැපෙන බව දන්නවනම් අර ප්‍රීති ප්‍රමෝද බොහෝ කොට වෙන්න පටන් ගන්නවා තේරෙන්න පටන් ගන්නවා දැන් කෙලස් අලුතෙන් රැස් වෙන්නේ නැහැ තියෙනේ වගේ වෙනවා කියලා අන්න ඒ සතුට කියනවා ධර්ම රසය කියලා මේකට ධර්ම ඕජාව කියලාත් කියනවා ඉතින් ඒ නිසා සියලු දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම රසයේ පිණිස ධර්මෝජාව පිණිස පිහිට වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා